දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡා ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සභාවට වෙන මොනවාර කියන දේවල් තියෙනවා නම් ඒ ආරාධනාව ඉදිරිපත් කරන අපි උපාසක මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසර ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට පట్టල වූ මම ආනාපානයයි සිතමින් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළමි. ආනාපානය මෙනෙහි කරන අතරතුරම විනාඩි 20ක් පමණ යන විට ආලෝක සංඥා විවිධ ආවිරින් මතුවන්නට විය. විටක ප්‍රදේශයේම ආලෝකමත් වූ අතර විටක තනින් තන ආලෝකමත් විය. ආනාපානය මෙනෙහි කරන අතරතුරම මුහුණ ප්‍රදේශ බෙල්ල අවට මස්පිඩු තද වෙන්නක් මෙන් දැනුනි. එම ප්‍රදේශ තදින් උණුසුම් වූ බවක් දැනුනි. එවිට මා තේජෝ ධාතුවේයි හඳුනාගති. මෙවන් අවස්ථාවලදී මස් පිඩු තදවන විට පඨවි ධාතුව ලෙසද ශරීරයේ උණුසුම් වන විට තේජෝ ධාතුව ලෙසද හඳුනාගත යුතුයද මෙනෙහි කළ යුතුයද යන්න පහදා දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ. වාතාව හොඳයි අහගෙන ඉන්න කෙනාට පිරිසිදුයි කියන කාරණාව ප්‍රශ්නෙත් සරලයි. ඒ නිසා දැනගැනීම විතරයි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ සම්මුති ධර්ම විතරයි. පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්නේ නැහැ. ඒ නිසා සම්මුතිය කරගෙන කරන යනකොට ඒ Tamanට විවිධ ඒ පරමාර්ථ වශයෙන් හේතුඵල වශයෙන් ධාතු වශයෙන් පේන ඒව මෙනෙහි කරන්නේ දැනගන්න. ඒ දැනගන්න එක වරදින්නත් ඉඩ සිටින ප්‍රශ්නයක් නැහැ. ඒක නැවත නැවත පේනකොට සමංගේ සාමාන්‍ය බහුසුත ඥානත් එක්ක ඉතින් ගැලපෙනවා. ඉතින් හදිසියක් නැහැ. ඉතින් කරන්න කරන්න ගැලපෙනවා. ඒක නිසා ඒ වගේ යන වෙලාවේදී හැම වෙලාවෙදීම ආනාපානයට සම්බන්ධකම ආනාපානයට යන්න පුළුවන්කම තියෙන තාක්කල් භාවනාව කැඩලා නැහැ. අන්තික මේක දෙපොලක ඒක සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ යෝගාවචරගේ හිත පිරිසිදු දැන්. ආලෝක පෙන්වත්, උණුසුම් සීතල ගතිය පෙන්වත් ආනාපානට සම්බන්ධය තියෙනවා. ඒක සම්බන්ධයේ තියෙද්දි ආලෝක පේනවා. තියෙද්දි උණුසුම් සිසිගත පේනවා කියනකොට කිසිම චකිතයක්, කිසිම සැකයක්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්නේ පිරිසුදුකම ඇති කරගන්න නැතුව මේ රිට්‍රීට් එකෙන් ගෙදර ගියොත් ඉතින් රිට්‍රීට් එක නාස්ති උනායි කියලා කියත හැයි. කාලේ නාස්ති උනායි කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒක තමයිලට ඔක්කොටම ගැළපෙන ක්‍රමෙ නෙවෙන්න පුළුවන්. නමුත් මෙහි උගන්වන්නේ ඕක තමයි මොන සතුටුදායක කාරණාවක් ආවත් අසතුටුදායක කාරණාවක් ආවත් මූල කර්මස්ථානත් එක්ක ඇසුර තියෙන තාක්කල් භාවනා කැඩෙලා නැහැ කියලා හිතා ගන්න. අවසර ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට ආස්වාසය හා ප්‍රස්වාසය අතර ඇති හිදස පැහැදිලිව පෙනුනත් ප්‍රාස්වාසය ආස්වාසය කෙලවරින්ම පටන් ගන්නා බවක්ද ප්‍රාස්වාසයෙන් පසු ආස්වාසයට පෙර තරමක හිදසක් ඇති බවද වැටේ. මේ අවස්ථාව කෙලස් නොමැති අවස්ථාවක් නම් භාවනාවේදී අප විසින් උත්සාහ ගත යුත්තේ එම අවස්ථාව නැති කර අවස්ථාව හැකිතරම් දුරට හඳුනා ගැනීමටද සිතුවිලි දෙකක් අතර හිදැස් හොඳින් පෙනී යන අතර සිතුවිලි කිසිවක් නොමැති අවස්ථාද නිතර දැකිය හැක. සිතුවිලි නොතිබූ අවස්ථාව අවස්ථාද කෙලස් නොමැති නිසා ඒවාද වැඩි කර ගැනීමට වෙහෙසිය යුතුයද ආනාපාන සතිය වැඩිම තුලින් එය ඉටුවන ආකාරය කාරුණිකව පහදා දෙනු මැනවි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේකෙත් හොඳයි ඉදිරිපත් කළ තියෙන කාරණා හොඳයි මම හොඳට මතක තියාගන්න ඉස්ලාම අපි කරන්න ඕනේ ඉන්න ඉරියව බලන එකයි ඊගාට ආනාපාන යාලු කරගන්න එකයි ආනපනේ දැනගත්ත තරමට ආනපනේ ස්වභාවික ලක්ෂණ ගති ආකාර සටහන් දැකගත්ත තරමට තමයි ආනපනේ නැති තැන දකින්න පුළුවන්. ආනපනේ ගෙවිච්ච තැන බලන්න පුළුවන්. ඒ නිසා නැස්චාර්තේ දකින්න පුළුවන් වෙන්නේ අස්චාර්තේ හදාරපු තරමට. ඒ නිසා අස්ත්‍යාර්තේ හදාරන්න. ආස්වාසේ ඉන්නකොටම මෙනෙහි කරන්න. ඒකේ තියෙන උණුසුම් සිසිල් කම්පන චංචල ගති බලන්න. ඒකේ බලපු තරමට හිත සතිමත් වෙනවා, උද්‍යෝගිමත් වෙනවා, සතිය අප්‍රමාද වෙනවා. එතකොට පේනවා එහෙම පේන්නේ නැත්තනක් තියෙනවා. පේන්නේ නැති දැන බලන්න බෑ. අපේ ඉඳුරන් කිසිම කෙනෙක් නැස්චාර්ජේ බලන්න හැදිලා නැහැ. ඒක අවමංගල්‍යයක්, ඒක මූසලකමක්, ඒක කම්මැලිකමක් කරලා තියෙන්නේ. බුදුරජාණන් කියන්නේ තියෙන එක බලන්න. හැබැයි හොඳට විස්තර සහිතව බලන්න. කිට් වෙලා බලන්න බලනකොට ඒ බලන එක නැහැ. ප්‍රස්වාසයේ අග එහෙම දකින්න දෙයක් නැහැ. ආස්වාසයේ අග නැහැ. ඒක ලොකු කරන්න තමයි ඕනේ. නමුත් ඒ සඳහා පටන් ගන්න බෑ. ඒකටම යන්න බෑ. නිසා ඉඳගත්ත ගමන් හොඳට ඉරියව්වට හිත දාලා ආනපන යාලු කරගෙන ඒක ගොරෝසුට පේන වෙලාව හොඳට පේන වෙලාවදී විස්තර ඔක්කොම එකතු කරනකොට අනිවාර්යයෙන්ම හිත යන්නේ ඒක නැති තැනට ඒ හිතවිල්ලක් එනකොට බය වෙන්න එපා පශ්චාත්තාප වෙන්න එපා ඒ හිතවිල්ල එක යායට තියෙන එකක් නෙවෙයි හිතවිල්ල වල ඇහිදල් තියෙනවා අන්නේ ඇහිදල් දකින්නේ හිතවිල්ල දැක්කොත් විතරයි අපිට වෙලා තියෙන හිතවිල්ල දකින්නකොටම කේන්ති ගිහිලා ද්වේෂගත වෙලා. ඉතින් ඊට පස්සේ දකින්න බෑ. අනිතක හිතවිල්ල දැකීම භාවනා කියලා හොඟ දෙනෙක් හිතන්නේත් නැහැ. ඒ නිසා හිතවිලි පේන්න අරින්න ඒක අපි වමනාවෙන් මතු කරගත්ත දෙයක් නෙවෙයි ආනාපාන යනකොට හිතවිලි එනවා සද්ද එනවා. ඉතින් අපි මොනව කරන්නේ? ඔය හද්ද එකක්වත් එක යායට යන්නේ ඒ සද්ද හැම එකක්ම කැඩි කැඩි යන්නේ ඒ වගේ ඝනේ වශයෙන් හෝ විනිභෝග කරන්න. සමූහයේ වශයෙන් හෝ විනිභෝග කරන්න. එතකොට අතරමැද තියෙන හිස් තැම්පේ. ඒක ඒ අතරමැද හිස්තැන් බලන පැත්තෙන් බැලුවොත් මොනවත් පේන්නේ අවුලක් මුලේ ඉඳලම අවුලක්. බලන්න තියෙන ටික. අස්ත්‍යාර්ථේ දැනෙන දේ, වැටෙන දේ. ඒක බලන්නේ නැතුව නොවැටෙන දේ බලන්න හදනවා කියලා කියන්නේ ආඳායාව අල්පත ගත්තාසේ. ආඳ අල්ලනවා නම් අල්ලන්න ඕන ඔළුවේ. යන්නල්ල වලිගෙන් ඇල්ලුවොත් දුෂ්කල පයින්නවා. සර්පය අල්ලනවා නම් බුදුරජාණන්සේ සඳහන් කර දෙනවා වලිගෙන් අල්ලන්න බෑ අල්ලපු ගමන් කනවා. අල්ලන්න බෙල්ලේ. ආස්වාද ප්‍රසද්දේ පේන පැත්ත බලන්න. ඒක හොඳට විස්තර කියන්නේ. කියනකොට නොකියාම ගිහිල්ලා අන්තිමට පේනවා ඒක ඉවරයක් තියෙනවා. ඒක යහයට යන්නේ මේ ලෝකේ කිසිම දෙයක්. ඉතින් ඒක ගැන මේ ලෝකේ හොඳයි කියලා හිතන එකකට කනගාටු වෙනවා. මොකද හොඳ දේ කැඩි කැඩි යන්නේ නෑ. උද්බුද්ධයන් කියන ලෝකේ කියන්නේ නරක දෙයක්. ලෝකේ කියන්නේ දුකක්. ඒකේ තියෙන කඩ කඩ වෙච්ච ස්ථාන ටික බලන්න. ඒ කඩ වෙච්ච තැන් වල නරක නෑ. ඒ හිස් තැන් වල නරක නෑ. ඒක වැඩි කරන්න තියෙන බව බලන්න. ඉතින් ඒක නිසා මේ කියන කාරණාව හදියට මේ විප්ලවවාදීව කල්පනා කරන්නේ නැතුව කොච්චර භාවනා කරගෙන ගියත් ඒ කමඨාන සුද්ධ උනේ නැත්තම් සාකච්ඡා උනේ නැත්තම් Taman වෙන දේ කියා ගන්න බැරි නම් ඉතින් එතන සෑහෙන පල්වීමක් සිද්ධ වෙනවා මෙට්ට ඇවීමක් සිද්ධ වෙනවා එක තැනම හරියට හිත කුරුවල් වෙනවා හරියට හිත කනකාටු වෙනවා කම්මැලි වෙනවා ඒක හැබැයි ඉතින් Tamanගේ මෝඩකමක් මේ ධර්මයේ හෝ මේ මාර්ගයේ ඇති වැරද්දක් නෙවෙයි. ඒ නිසා ඒක ඉක්මනට ගෙවම් කරන්න, හෙලි කරන්න. හෙලි කරපු ගම් විවෘතයි. වසංගණ්ඩ වසංගණ්ඩ කෙලෙස්. මෝඩකම හරි කමන්නේ දන්න ක්‍රමයට. ඉතින් සමහරව හරි සබකෝලයි හෙලි කරන්නම බෑ. ඉතින් ඒකට ඒගොල්ලෝ මේ මොවින්න වෙන්නේ ඉන්නවා. ඉතින් ඒකට කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. නමුත් සාමූහික කමඨානේදී අනික් කොල්ලෙකුට කන රත් වෙන්න ගහනකොට මෙයාගේ ටිකක් රත් වෙනවා. අර ළඟ ඉන්න කෙනාට ගහනකොට ගහන්න ඕනේ ඒලට ඇඳුම් පනින්න ගහන්න ඕනේ. කඳුළු පනින්න ගහන. ඒක ළඟ ඉන්න කෙනාට තේරෙනවා මාත් කතා කරනම් මටත් මේකෙම තමයි හම්බ වෙන්නේ කියලා. ඒ නිසා ඔය ප්‍රසිද්ධ ඉස්කෝලවල ප්‍රසිද්ධ දඬුවම් කරනවා. ළමයි ඔක්කොම ඉස්සරහ තියලා ගාන වේලේ හතරක් පහක් වැඩි කරපේ කාඩිදී අනිත් ඒගොල්ලොත් එක් ගෑනවා ගහනවා. ඒක කමටාන් පොදු කමටාන් සුද්ධ කිරීමේ ලාභය ඒකයි. ඉතින් අද අපි තුන්වෙනි දවස් වෙනකොට ඉතින් ඉදිරිපත් කරන්න තියෙන ක්‍රමේ තේරුම් ගන්නවා කොච්චර නාකි වුණත් ඒ වැඩේට නම් බොළඳයි. මේක නම් කනගාටු වෙන්න එපා. අපිට ඕනලා තියෙන්නේ බොළඳ භාවය ඇති කරන්න තමයි. ඒ නවකම ඇති කරන්න තමයි. දන්නවයි කියලා හිතාන හිටියානම් ඒක තමයි අමාරුම දේ මකන්න. ඉතින් මේකදී බලන්න දන්න දේ දැනගන්නකොට තමයි නොදන්න දේ පිළිබඳ වැටහීම එන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා දන්න දේත් එක දන්න ක්‍රමයට යන්න. ආස්වාස් ප්‍රසවාස දකින්නට ගන්න පුළුවන් තරම් තොරතුරු ගන්න. ඊටාම ආසන්නේ ආස්වාසේ නිමාව ප්‍රසවාසේ නිමාව දැක ගන්න පුළුවන්. හැබැයි ඒක බලන්න යන්න එපා. මම මේ කියනකොට මම දන්න වැටහෙනවද කියලා මම කියන්න ඊට වැඩි වෙන ක්‍රමයක් මම දන්නේ ඕක තමයි ක්‍රමය. අවසර ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදෙන අතරේ පාදයේ ඇඟිලිවලට වැලිවල සිනිඳු ගතියත් විලුඹ තැබීමේදී පොළවේ තද ගතියක් දැනුනි. මේ වෙනස ගැන මෙනෙහි කළමි. පසුව නැවතත් වම දකුණු වශයෙන්ම පමණක් මෙනෙහි කළමි. එසේම පොළව වැලි මෙන්ම පාද යන සියල්ල රූප බවද සිහියට නැගුණි. දැනුණු සිතිලි නාම වශයෙන් ඇඟුණි. මෙසේ මෙනෙහි කිරීම පිළිබඳව ඔබ වහන්සේගෙන් දෙපා නැමද උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ ක්‍රමය මෙනෙහි කරනකොට වෙනදට වැඩි පියවර ගාණක් සතිය පවත්වන්න පුළුවන්ද නැත්නම් වෙනදට වැඩි විනාඩි ගාණක් සතිය පවත්වන්න පුළුවන්ද එහෙම නැත්නම් සතිය පැවැත්වීම පුදුයි සතිය පැවැත්වීමේ අඩුවද්ද වැඩියද්ද වෙලා තියෙන කියන එක මම දැනගන්න කැමතියි මේ ලියාපු එක්කනාගෙන් කැමතිද ඒක සභාගත කරන්න මේ මෙනෙහි කිරීම නිසා වෙනදට වඩා සක්මන අවදි ගතියක් සතිමත් ගතියක් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් පෙනුනද එහෙම නැත්නම් නැද්ද කියන කාරණාව හෙලි කරනවා නම් මේකට උත්තර ලේසි. කවුද මේ කැමැතිද ප්‍රශ්න ලියපු එක්කන ඉදිරිපත් වෙන්නේ? එහෙම නැත්නම් අපි යන් ඊගාව ප්‍රශ්නෙට ටිකට කරලා බලන්න කරනකොට සතිය වැඩෙනවද නැද්ද කියන එක ඊට වැඩිය අද සක්මන තොරතුරු දායකද නැද්ද කියන එකත් අනිත් දවසේ ලිපිය ලියනකොට වාක්‍යයක් දාන්න. අවසර ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සිත පිහිටුවා ගත හැකිනම් භාවනාවේදී තරමක් වේගවත්ව ගමන් කිරීම නිවැරදි වේද පහදා දෙන්න. ඒකත් අර ඉස්සෙල්ලා වගේ ප්‍රශ්නයක්. වේගයේ ප්‍රශ්නයක් කරගන්න එපා. බලන්න සතිය වැඩෙන්න කරන්න උපස්ථානයක් කරන්න. සතිය වැඩි වීම සඳහා කළ හැකි අනුග්‍රහයක් කරන්න. සප්පාය කරනු සලසලා දෙන්න. වේගය පිළිබඳ කිසිම දෙයක් පුදුරජන්සේ සඳහන් කළා නැහැ. ඒකයි ඉස්සල ප්‍රශ්නෙත් කියන්න තියෙන්නේ කොයි විදියෙ මෙනේ කරත් සතිය වැඩෙන ආරයක් නම් තියෙන්නේ අප්‍රමාදේ වැඩෙන ආරයක් නම් තියෙන්නේ ඒක මට කියන්න බෑ ඒක බලපෙන්නම කියන්නේ මේ දෙවෙනි එකනත් ඒකමයි ප්‍රශ්නේ වේගය වැඩියෙන් ගියොත්ද හොඳ හිමීටද ගියොත් කියලා බලන්න වැඩි පියවර ගාණක් වැඩි විනාඩි ගාණක් වැඩි තප්පර ගාණක් සතිය පැවැත්වීම සඳහා අප්‍රමාද වීම සඳහා සුදුසු වේගය ඇඟට තීන්දුව කරන්න දෙන්න තමන් ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න අවදියෙන් ඉන්න එච්චරයි කරන්න තියෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමින් වහන්සේ හුස්ම රැල්ල සියුම් වී නොදැනී ගොස් ආලෝකයක් මතුවේ. හුස්ම රැල්ල නොදැන නමුත් එය තිබුණු තැන අරමුණු කරගෙන සිටිමි. කය නොදැනි. රත් වීම, වැගිරීම, ඉහළට එසවීම අරමුණු වේ. පැවති ආලෝකයේ වෙනස් වී සුදු පැහැ ආලෝකයක් පැතිර යයි. සුදු පැහැය අරමුණ කරමි. සතුටක් පැතිරේ. මේ විදිහට මේ අරමුණ හරහා ගිහිල්ලා අපිට හිතෙනවා ආනාපාන විතරක් නිවන් දකින්න බුදුක ප්‍රශ්න අහනවා. නමුත් ආනාපාන ඉවරෙච්ච ගමන් ඊතුරු භාවනා ටික එයා කරලා දෙනවා. ආලෝක මතුවේ යුනුසුන් සිසි ගති මතුවේ ධාතු මනසිකාරට ගෙනියයි කර්මාණු රූපයයි. ඒ කොයි එක ආවත් එකක්වත් ආනාපානට ඉස්සරහින් තියන්න යන්න එපා. තමයි මතක තියානින්න මිනී කරනවා නම් නැත්නම් නැවත යනවා නම් යන්න ආනාපාන. මේ වෙන ඕනම දෙයකින් මම කියන්නේ කවුද කියන කල්ලා ගන්නවා මිසක්කා මේ එකකවත් නැහැ හීන පලාබල. නිමිති නෑ මොනක්වත් නෑ. ඒ එක එකනා මේ භාවනා කරලා දෙනවා ආනාපානෙන් නැත්නම් කායගත සතියෙන් යම් ප්‍රවීණතාවයක් ආපු ගමන් ඊටු ටික භාවනා බාර ගන්නවා. එයාට ඕන දේ උගන්වයි. ඒ දේ කවදාකවත් අපත්‍ය වෙන්නේ නැහැ. විරසක වෙන්නෙත් නැහැ, පටල වෙන්නෙත් නැහැ. ආනපනේ පැත්තක තියදී මොන දේ දැම්මත් අපි දන්නේ අපිට ගැළපෙනවද නැද්ද කියලා. ඒ නිසා ඒ ගැළපෙන දේ වෙනකොට තමයි මතක තියාගන්න සැකනම් බයක් ඇති වෙනවා නම් ස්ථිර භාවයක් නැත්තම් බලන්න ආනපානේ හෝ ඉන්න ඉරියව්ව තියනවාද කියලා. ඒකට යන්න පුළුවන් නම් භාවනා කරලා නැහැ. ඔය මොන පේන මොනම දෙයකින්වත් මොනම නිමිත්තක්වත් ගන්න යන්න එපා. ඒක පේන දේ පෙනිච්චාවයි තමයි තියෙන්නේ අනිත් දවසෙත් ආයෙසරයක් ආනපන දිගේ ගිහිල්ලා ඒ පේන පේන දේවල් වලින් පරණ තියෙන ගැට කර්ම ගෙවිලි කෙලස් ගෙවිලි සිද්ධ වෙනවා මේ ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න ගියොත් වෙන්නේ මොකද්ද අර తాවකාලිකව ආපු නිමිත්ත නතර කරගෙන ඒකත් එක්ක පටලවා ගන්න. අපිට කරන්න තියෙන්නේ ඔය යන්න අරින්න නැවත නැවතත් දිගටම ආනපනෙ ගෙවුනත් අර කියලා තියෙන විදියට තිබුණු තැන හෝ බලනවා එහෙම නැත්නම් සැකයක් ආවොත් මම නැවත ආනපාන බලන්න ඕනේ කියන හැඟීම ඇති කරගත්ත ගමන් ප්‍රශ්න ඉවරයි. උඟා කමඨාන සුද්ධ වෙනවා. අවසර ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. තෙවන දිනේ වන අද දිනේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව කරගෙන ගියේ. සක්මන් භාවනාවේදී ලනුපැදුරට වඩා ඉහළ වැලි මළුවේදී ස්වභාවයෙන්ම ගමන් කරන බව දැනේ. එහිදී ආයාසයක් ආයාසයක් ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් විශේෂයෙන් උවමනාවෙන් සිහි කිරීමට අවශ්‍ය නොවේ. මා ගමන් කරන බව දැනගෙන ඉබේටම ගමන් කරන. සිත පිට ගිය වාර ගණන බොහෝ අඩුයි. ඉන්පසු එහිම පර්යංකයට හිඳ ගනිද්දී ආස්වාසය හා ප්‍රස්වාසය කලින් දින දෙකේදී වාගේම ඊතා කෙටිව දැනුනි. අපහසුතාවයක් නොදැනි. තව තවත් ඒ දෙසටම සිත යොමු කිරීමට සිටේ. බොහෝ වේලාවක් එසේම සිදුවිය. පසුව කෙටිව දැනුණු ආස්වාසය හා ප්‍රස්වාසයේද නොදැනී යන බවක් දැනුනි. එවිට හුස්ම රැල්ල මා සෙව්වේද නැත. එවිට නිල් පාට ආලෝක ධාරාවක් මුදුනින් කහ පැහැති ඉරක් මෙන් මා ඉදිරියේ දර්ශනය විය. මාගේ සිතද ආලෝකමත් වූ බවක් දැනු. සිතට සතුටක්ද දැනු. මා පර්යංකයෙන් නැගිටින විටදී කෙටි හුස්ම රැල්ල ගැන මා අවධානය යොමු නොකළ. එය නිවැරදිද කියා මා දැනුවත් නැත. ගරු ස්වාමින් වහන්සේ තව තවත් එවිට මා කෙටි ආස්වාස හා ප්‍රස්වාසයට හිත යොමු කළ යුතුයද යන්නත් මා ඉන් පසුත් භාවනාවට යොමු විය ආකාරයත් පැහැදිලි කර දෙන්න නැමෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේ. මේකේ බොහොම විස්තර කරගත්තොත් හොඳයි. එහෙම නැත්නම් විග්‍රහ කරගන්න පුළුවන් කාටත් සාකච්ඡා කරන්න පුළුවන් කරුණු රාශියක් තියෙනවා. කරුණු කියන්නේ ලියවිලා තියෙනවා. එකක් තමයි සක්මන් කරනකොට අනායාසයෙන් වැල්ලේ යනකොට ස්වභාවික සක්මන් කරන බව, විදින බව වැටහෙනවායි කිය. එතකොට මේ ආයාසකින් තොරව සක්මන් කරනකොට මේ වම මේ දකුණ මේ ඕසෝන යවන තවන මොනක්වත් නැතුව gediye පිටින්ම සක්මන් කරනවා. අන්න ඒ වෙලාවේදී මොකද්ද වැටහෙන්නේ කියලා මට දැනගන්න කැමතියි. අනික් කට්ටියක දැනගැනීම පිණිස මේ මේ ප්‍රශ්නේ අහපු කෙනාගේ මං අහන්නේ. එතකොට මම දැන් ඉඳගෙන නෙවෙයි, මම හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි. ඇවිදින්මින් ඉන්නවා කියලා දන්නේ කොහොමද? ස්වාමින් වහන්සේ මම සක්මන් කරද්දි මට දැනෙනවා මං ඉබේටම ඇවිදගෙන යනවා වගේ. එතකොට මට අපහසුවක් දැනෙන්නේ නැහැ. වම දකුණ විදියට මෙනෙහි කරන්න අවශ්‍යත් නැහැ. මම කිසිම අපහසුවක් නැතුව ඉදිරියට සක්මනේ යනවා. මට ඒ වෙලාවට දැනෙනවා මං ස්වභාවිකව ගමන් කරන ආකාරයක් මට දැනෙනවා. එතකොට දන්නේ කොහොමද ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද නැත්තම් නිදාගෙන නෙවෙයි කියලා ඒ වෙලාවේ වැටහීමක් තියෙනවද? ඒක කොහොමද තමන්ගේ අත්දැකීමත් එක්ක භාවනා මෙතෙන්ට ගියේ නැති කෙනෙකුට විස්තර කරන්න? මං ඇවිදිනවා කියලා මට දන්නවා. මොකෙන්ද දන්නේ? මොකද්ද තමන්ට ඒ බවට දෙන ඉඟිය? සංඥාව, නිමිත්ත. කකුල ස්පර්ශ වෙනවා දැනෙනවා මට පොළවේ. එතකොට විලුඹ දෙසිනුයි පතුල දෙසිනුයි වැලි වලට ගැටෙන බවක් දැනෙනවා. එච්චර තමයි අපි පටන් ගන්නකොටම දැනගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට හැපෙන තැන අපි දන්නවනේ. ඉඳ ගන්නකොටම සලකුණු කරගන්න මෙන්න මෙහෙමයි ඉඳගෙන ඉන්නකොට. ඊට පස්සේ ඇවිදලා ගිහලා සක්මනට යන්නේ. සක්මනට ගියාට පස්සේ බලන්න කොතනද ගැටෙන්නේ. දැන් මේක ඉඳගෙන ඉන්න ගැටුම නෙවෙයිනේ සක්මනේදී ගැටෙන්නේ. ওই දෙක වෙනස් කරන එක විතරයි ওই භාවනා දෙකේ තියෙන්නේ. ඉතින් ඕකට තමයි අපි මේ මුග මුලමදාග බලනවා নানা ආකාර දේවල් කරන්නේ. ඒකට සක්මනේ හිටගෙන බලන්න හිටගෙන ඉන්නකොටත් බර දැනෙනවා. හැබැයි ගමන නැහැ. ඊට පස්සේ ඇඳට ගියාට පස්සේ නිදාගත්ත වෙලාවක බලන්න මම දැන් ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදින්න නෙමෙයි මේ ඉඳ නිදාගෙන ඉන්න බව. ඉතින් ඔය දේ දැන ගැනීම සඳහා අපි මේ හතර ගලපන්න නැතුව සංසන්දනය කර නැතුව කියන්න බෑනේ. ඒ නිසා අපි සක්මන් කරනකොට තටමන තා කිසිම සක්මන් බහනාවක් වෙන්නේ නැහැ. කොයි වෙලාවකරයක අනායාසයෙන් යන කම්ම සක්මන් මළුව පුරුදු කර ගන්න ඕනේ. වේගය දැන ගන්න ඕනේ. බලන්න ඕනේ බුදුරද ඈතද කියලා දැන ගන්න ඕනේ. මෙනේ කිරීම අවශ්‍ය තාක්කල් කරන්න. ඒක හරියට පොඩි එකා දඬුවට අල්ලගෙන නැගිටින සාක්කල් දඬුවට ඕන. නමුත් ඇවිදින්න පුළුවන් උනාට පස්සේ දඬුවට ඕනේ නැහැ. ඒ දඬුවට අල්ලගෙන යන තාක්කල් ධක්මන් භාවනාව වෙන්නේ නැහැ. එතකම් පුහුණුව තියෙන්නේ. ඉතින් අපි කොයි වෙලාවකාරී පුරුදුලා යනකොට දැන් හොඳට දන්නවා මේ කවුරුත් ඇවිල්ලා බුදුහාමුදුරු කියලා දෙන්න ඕනේ නැහැ නේ. ඇවිදිනකොට මේ කකුල් දෙකේ තියෙන ප්‍රශ්නේ කකුල් දෙකයි දැනීම තියෙන්නේ, නිමිත්ත තියෙන්නේ කියන එක. ඒක හොඳට කියනකොට කියන්නුනේ ඉඳගෙන ඉන්නකොට නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට වෙන විදියක ස්පර්ශය තියෙන්නේ. ඇවිදිනකොට වෙන විදිහකට ස්පර්ශය තියෙන්නේ. නිදාන ඉන්නකොට ස්පර්ශය තියෙන්නේ වෙන විදිහට. එතකොට දැන් අනිද්දාවස හිතනද මේක සුද්ධ පවිත්‍ර කරගත්ත වෙලාවක මෙහි ඉඳලා වාහනයක් නැතුව අපිට හන්දියට බසක එනකම් වාහනයක් නැකම් පයින් යන්න ඕනයි කියලා. ඉතින් එතකොටත් අපිට පුළුවන් මේ ඇවිදින බව දැනගන්න. ඒකට සක්මන් මල්ලු හදාගෙන දඟලන්න ඕනේ නෑනේ. පුළුවන් තරම් බලනවා. වැඩි කවුරුත් එක්ක කතා බතා කරන්නේ නැතුව යනකොට මේ වම දකුණ ඒක පුළුවන් තරම් අනායාසයෙන් වෙන්න අරින්න කවදාකවත් ගමන විඩාව දැනෙන්නේ නැහැ. ඒකට අපේ ලොකු සංහසේ පාවිච්චි කරේ විස්්‍රාම වෙනවා. එතන එතන එතන එතන වැඩේ වෙන්න දුණු විස්්‍රාම වෙනවා. ඉතින් ඊට පස්සේ කියලා තියෙනවා සක්මන් කරනකොට පරියන්කයට ගියාට පස්සේ හුස්ම තැල්ල නොදැනී යෑම වැටහෙනවායි කිය. හුස්ම රැල්ල තියෙන එක වැටහෙන එක නම් හරි. නමුත් කාට හරි විස්තර කරන්නේ කොහොමද නොදැනී යෑම වැටහෙනවායි කියන එක කොහොමද විස්තර කරන්නේ? ස්වාමීන් වහන්ස මට ඒ වෙලාවට මේ හුස්ම දැන් කෙටි හුස්මක් තමයි දැනුනේ. ඒකත් මම ඒ දෙස බලාගෙන ඉන්නකොට කෙටි හුස්මත් ආස්වාසයවත් ප්‍රාස්වාසයවත් මට දැනුන්නේ නැහැ. ගොඩක් කලාවක් ගියාට පස්සේ. ඊට පස්සේ තමයි මම ඒ පස්සට පහුවෙලා මම ඒ දෙස අවධානය යොමු කරෙත් නැහැ. ඔහේ මම බලාගෙන හිටියා. එතකොට තමයි මට මේ ආලෝක ධාරාවන් දෙකක් එහෙම මතුවුණා. මම ඒ දිහා බලන් හිටියා. හිතට සතුටක් දැනුණා. ඒත් එක්කම මට ආයිමත් හිතුණා මම ආස්වාසිය දිහා බලන්න ඕනද කියලා. ඒ වුණාට මට ඒ ගැටලුවක් ආව මං එහෙමම ඉන්නවද කියලා. එහෙම මං ගොඩක් වෙලා එහෙම පරියන්කෙම නිශ්ශබ්දව හිටියා. මගේ ප්‍රශ්නේ බොහොම විශේෂ ප්‍රශ්නයක්. මගේ මං අහන්නේ අනායාසයෙන් සක්මන් කරනකොට මං සක්මන් කරන බව ඉඳ ගැනීමට සාපේක්ෂව දන්නවා මේකයි කියලා. ඒ වගේ ආස්වාසය මගෙන් ගෙවි යන බව දැනගත්තේ කොහොමද කියන එකයි මගේ ප්‍රශ්නේ. තියෙන පොට දැනගන්න එක මට ප්‍රශ්නයක් නෑ. ඒතකොට කියයි උණුසුම සිසිලත කම්පන චංචලයි. දැන් ආනපනේ ගෙවෙමින් යන බව අටහගත්තේ මොන සංඥාවෙන්ද මොන නිමිත්තෙන්ද මොන ලකුණෙන්ද කියලා. ඊ타මත්ම කෙටිව දැනුණ මුලින්ම ඊට පස්සේ මම නැවතත් ඒ කලින් ආස්වාසය දැනෙච්ච නාසිකාග්‍රය දිහාම අවධානයෙන් බලාගෙන ඉනකොට හුස්ම ගන්නව බවක් දැනුනේත් නැහැ පිට වෙනව බවක් දැනුනේත් නැහැ. ඔය ටික අපිට කියන්න වෙන්නේ හුස්ම දැනීමට සාපේක්ෂව මෙතනේ දැනීමේ සංඥාව නැතිකම තමයි මෙතන සංඥා වෙන්නේ. හුස්ම පිට කරනකොට යම් සංඥාවක් තිබුන නිසා ඒකට සාපේක්ෂව තමයි දැන් කියන්නේ මේක දැන් නෑ එච්චරයි. ඒක නිසා අර තියෙන වෙලාවේ අල්ලගත්ත මිනිස්සයාට මේ පොහුස්ම ගොරෝසු වෙලා මේ ආස්වාසිය මේ ප්‍රසවාසිය කියලා යාට ලොකු ගමනක් අරගෙන යන්න පුළුවන් ටික වෙලා ගියාට පස්සේ මේ තියෙන එක මේ අස්පනා පිට කිසිම කෙනෙක්ගේ බලපෑමකින් තොරව මේ තියෙන දේ නැති වෙනවා නැති වෙනකොට ඒක අවබෝධ කරනවා කියන එකයි අවබෝධ නොකරනවා කියන එක තමයි යෝගාවචරය වෘතජනය කියලා කියන්නේ වෘතජනය තියනවා දන්නෙත් නැහැ නැතිනවා දන්නෙත් නැහැ හුස්ම ගන්න නෙවෙයි බලන්නේ යෝගාචරය බලනකොට පේනවා මේ ආස්වාසය මේ කම්පන චංචල වශයෙන් තිබුණ එක මගේ කිසිම බලපෑමකින් තොරව මේ කපුරු පිච්චා වගේ නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ තියෙන හරියක් ලෝකේ තියෙන දුක්. දැන් Tamanට පේනවා ඒ දුක් 100%ම නැති වෙනවා මගේ බලපෑමකින් තොරව. එච්චරයි. ඒ නිසා ඒකට කියනවා ආස්වාසේ නිරුද්ධ වීම කියලා. ප්‍රස්වාසේ නිරුද්ධ වීම කියලා. ඉතින් ඒ සඳහා මොකද්ද මම තවත් ප්‍රශ්නයක් අහනවා. ඒ විදිහට දිගට තිබුණ ගොරෝසුතුන ආස්වාස් ප්‍රසවාස කෙටි වුණා. කෙටි වෙලා නොදැනී යන තැනට යනකොට මේක හරිපාර කියලා අපි එකඟ වෙමු. එහෙමනම් ඒ වගේ වෙලාවක යෝගාවිතට මොකද්ද කළ යුත්තේ කියලා මම අහුවොත් දන්නේ නැති කෙනෙකුට කොහොමද කියන්නේ? මේක දිනු කරන්න මේකට අනුග්‍රහය පිණිස කුමද්ද කළ යුත්තේ? අසාධාරණයිද මගේ ප්‍රශ්නේ අසාධාරණයිද නැත්නම් අස්වාභාවිකද? නැත්තම් මේ ප්‍රශ්න උත්තර දෙන මනසේ අමාරුවේ දාන්න හදනවා කියලාද හිතෙන්නේ. මගේ ප්‍රශ්නේ tempat වේගෙන යන ආස්වාද ප්‍රසවාසයේ තවදුරටත් tempat වීම සඳහා කුමක් කළ යුතුද? මට හිතෙනවා ස්වාමීන් වහන්සේ තව තවත් මම ඒ කෙටි ආස්වාසය සොයලා ඒ දෙසටම අවධානය යොමු කරොත් නිවැරදිද කියලා. ඒකට තමයි තකතිරුකම කියලා කියන්නේ. සමා වෙන්න ඕන ආයේ වචන වලට. එහෙම මොනවා කෙරුවත් tempat වීම නැති වෙනවා. පැහැදිලියට මොනක්වත් දාන්න එපා. එහෙම යමක් නොකර ඉන්න පුළුවන් නම් ඒ වෙලාවේ ඒක තමයි එකම දේ කළ යුතු දේ. ඊට පස්සේ ආයෙ කෙටි ආශාසය බලන්න යනවා. ආයෙ ලොකු එක බලන්න හදනවා. ආයෙ සියුම් එක බලන්න හදනවා කියලා කියන්නේ අර බබා නිදාගත්තට පස්සේ බබාගෙන් කූද්දලා අහනවා ඔයාට නිින්ද ගිහිල්ලාද කියලා. මම නැලවිලි කවි කියන්නද නැත්නම් නතර කරන්නද ඔයා නිදිද නිදා ගන්නකොට මට කියලා නිදා ගන්නකෝ ඉතින් ඌට පුළුවන් නම් අම්මගේ හොම්බට දෙකක් අයින්නවා මේ අම්මට මව් නුවණවත් නැහැ කියලා. ඒකට සංසිඳ වීම නම් අවශ්‍ය කරන්නේ ඒ සංසිඳ අවස්ථාන්ටනේ අපිට තියෙන හැම ඥානයක්ම හැම යාළුවෙක්ම හැම නෑදෑයෙක්ම හැම වස්තුවක්ම නැති තරමට හොඳයි. සංසිඳලා එහෙම සංසිඳ බුදිය ගන්න කොටියට බුදියන් දරින්නේ. අනාකූල ප්‍රහයට මේ යන්න. කවදාකවත් ওই ඥානෙ බුදුහාමර කියන එන්නෙම නැහැ. කල්පනා කරලා බුදුන්ගෙන්ම ඇහෙන්න ඕනේ. ඒ තුඟව දෙනකොට ඇහෙන්නෙත් නැහැ මේක. ඇහුණට තේරෙන්නෙත් නැහැ. මොකද හිතනවා නෑ මේකට වෙනම කට්ටියක් ගන්න. ඒගොල්ලන්ට කරදාගිය අපි ඉතින් පවුල් කන මිනිස්සුනේ අපිට පවු තියෙනවනේ. ඒක නිසා අපිට මේ පින් නැහැ. අපිට මේක තේරෙන්නේ නැහැ කියලා එකකින් එක දුරස්ත වෙන්න හදනවා. නමුත් අපි එමේ සුවිශේෂී කට්ටියකින් නෙවෙයි මම මේ ප්‍රශ්න අහන්නේ. භවනා කරන කාටත් වගේ මේක වෙනවා. කිසි කෙනෙක් ඒ අරමුණු ඇතිවේගෙන යන අවස්ථාව සහ නැතිවේගෙන යන අවස්ථාව වෙන් කරන දන්නෙත් නැහැ. මේ දෙක එකිනෙකට සාපේක්ෂ බව දන්නෙත් නැහැ. ඉතින් හැම වෙලාවෙම තටමනවා. හැම වෙලාවෙම මොනවා හරි හොය හොයා තටමනවා. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ සක්මන් කරනකොට යම් තාක් වම දකුණ මෙනෙහි කරන තාක් භාවනා පටන් අරගෙනවත් නැහැ. අනායාසයෙන් යනකොට තමයි භාවනාව පටන් ගන්නේ. ඒකට සූදානම් වෙන්න තමයි මෙනෙහි කරමින් අතපය හොදලා සක්ම මළුව මැද හැමදලා ලෑස්ති වෙන්නේ. ඒක අනායාසයෙන් වෙන තැන කරුණු සලසන්නේ. ඒකම ආනාපානෙත් සියල්ල අනායාසයෙන් සිදුන මොනක්වත් දැනෙන්නේ නැහැ. අන්න එතෙන්ද යන්න නම් කුමක් කළ යුතුද කියලා අහුවොත් දැන් මොකද දෙන උත්තරේ? උස්ම රැල්ල ගැන අවධානයක් නැතුව ඒ බලන් ඉන්න තියෙන්නේ. නෑ පළවෙනි වාක්‍යේ නැති එක නැතු ආය කියන්න බෑ. තේරුණාද? මගේ උපදේශය තේරුණාද? වාක්‍ය දෙකක් කියවන්නේ දෙවෙනි එක පළවෙනි එක නැතුව දෙවෙනි එක විතරක් ආය කියන්න බෑ. බලන් ඉන්න තියෙන්නේ. අන්න ඕකට විපස්සනා කරනවා කියන්නේ. හුස්ම ගන්න අවධානය අයින් කරන්න එපා 100 200ක් අවධානය දාන්න. මොකද දැන් මේ ගෙවම් කරන වෙලාව. ඒ වෙලාවේදී අවධානය ඩබල් ෆෝල්ඩ් යන්න ඕනේ. බූස්ටර් ඩෝස් එකක් තියෙනවා. අවධානය අයින් කරුවොත් ඒක ලොකුම ලොකු අපරාධයක්. අවධානය තියෙනවා බලාගෙන ඉන්න. විපස්සති කියලා කියන්නේ pāli භාෂාවෙන් බලනවා කියන එක. විපස්සති කියලා කියන්නේ කිසිම චේතනාවකින් තොරව බලනවා. කරන්න තියෙන දේ දැන් කරලා තියෙන්නේ. මේක දිහා ඉන්න හැම චිත්තක්ෂණයකම කෙලෙස් නැහැ. චේතනාවකුත් නැහනේ. චේතනාම්බික වේ කම්මං වදාගෙන කර්මත් නැහැ. කෙලෙසත් නැහැ. මේක දිහා බලන්න ඉන්න බෑ. ඔතෙන් යනකම් දන්නේ නැති කෙනාට. ඔතෙන් ගිහිල්ලත් ආයේ කෙටි උස්ම බලන්න දඟලුවොත් ආයේ චේතනා පහළ වෙනවා. ඒ නිසා ප්‍රකල්පනා චේතනා සංචේතනා නැතුව මේ බලානිදිල්ල ඉඳිල්ල මනුස්ස එකක් නෙවෙයි. ඒක අමනුස්ස බැලිල්ලක්. අන්න ඒක තමයි බුදුරජාණන්සේ කියන්නේ පුරුදු කරගන්න කියලා පුළුවන් තරම් මේක දැපෙන දමාගෙන කීකරු කරගෙන ආම්බාම් කරගෙන ආම්බාම් වුණාට පස්සේ පූර්ණ අවධානයෙන් ඉන්නවා කිසිත් නොකර. ඒතකොට කායික ක්‍රියා නැහැ. වාචසික ක්‍රියා නැහැ. මෙනෙහි කිරීමක්වත් නැහැ. මනසෙන්වත් නැහැ කරන්න දෙයක්. ඒතකොට ක්‍රියා හිතක් තියෙනවා. ක්‍රියා හිතක් තියෙනවා දැන් බලන දේ අනිමිත්තක් බලන්න. අර මොනකුත් නැහැ හැබැයි හොඳටම දන්නවා සතිය තියෙනවා කියලා. හොඳටම දන්නවා සමාධිය තියෙනවා කියලා මේක මේ මනුස්ස ලෝකේ හැම තැනම තියෙන එකක්. නමුත් අපිට වෙන් කරගන්න බැරිකමයි තියෙන්නේ. ඒ නිසා ආනාපානයේ සියුම් වේගන යනකොට එහෙම නැත්නම් අනායාසව වෙනකොට කුමක් කළ යුතුද කියලා නැවතත් මම අහුවොත් දැන් මොකක්ද දෙන උත්තරේ? ඒ දෙසම බලන් ඉන්න. ජීවිතේ කවදාහක්වත් නැති පිවිතුරු තැනක නිර්මල තැනක අශෝකං විරජං ඛේම ආනේක වැඩි කරන්න කුමක් කළ යුතුද? ඒකට තමයි යෝගාවචර ජීවිතය කියන්නේ Brahmacharya කියලා කියන්නේ තපස කියලා කියන්නේ. ඉතින් දී අනකන්නම් තටමඬ ඕනේ ඇත්ත. කුමක් කළ යුතුද කියලා. ඉතින් අපිට ওই ටිකක් ටිකක් අතුදව් දෙන්න පුළුවන්. නමුත් මෙතන ගියාට පස්සේ පූර්ණ බුද්ධ ගෞරවයෙන්, සද්ධාවෙන් යුක්තව, පූර්ණ ධර්ම ගෞරවයෙන් යුක්තව, පූර්ණ සංඝ ගෞරවයෙන් යුක්තව, පූර්ණ සීලයක් නිසා මට මෙතෙන් එන්න පුළුවන් උනේ කියලා මේක දරු ගැබක් රකින්න මවක් වගේ, කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේක රකින්න පුළුවන් නම් බුදුරජාණන්සේත් එක්ක දවස් නුර ජේතවනාරාමේ හිටියත් එකයි දැන් අවුරුදු 2600 කට පස්සේ නිස්සාරණවනේ හිටියත් එකයි ඉතින් ඒ නිසා මේක උපයන්න. මේක උපයන්න ওই තියෙන ක්‍රමසාවිදි පාවිච්චි කරන්න. උපයගත්තට පස්සේ ආරක්ක සම්පදාව. ඒක අරසා කරගන්න. අරසා කරන්න නම් කිසිම චේතනාවක්, කිසිම ප්‍රාර්ථනාවක්, කිසිම පණිවිඩයක් මොකුත් නැතුව දෙස බලා ඉන්න පුළුවන් නම් මමයා එන්නෙත් නැහැ, මාන්නයක් එන්නෙත් නැහැ, තෘෂ්ණාවක් එන්නෙත් නැහැ. ඒ නිසා ඒකට ඉඩ දුන්නාට පස්සේ ප්‍රස්තාව සලසුනාට පස්සේ ග්‍රහයෝගය දුන්නාට පස්සේ මොනවා කරන්න ගියත් ඇහැට කුණ වැටෙනවා වගේ අවශ්‍ය ගන්නවා. ඉතින් අපේ හැම සැකයක්ම හැම ප්‍රශ්නයක්ම හැම කමටහන් සුද්ධ කිරීමක් ඕන වෙලා තියෙන්නේ. හිත කැමති නෑ නිකන් බලන්නේ. හිතට ඕන මොනවා හරි ව්‍යාපාර මොනවා හරි කර්මාන්ත ඒ තාක් කර්ම. ඒ තාක් කෙලෙස්. ඒ තාක් සංසාරේ වැවෙනවා. මේ වෙලාවේදී පරණ කර්මක වෙන්න පුළුවන් නමුත් අර්ම අලුත් කර්ම රැස් වෙන්නේ නැහැ. චේතනා නැහැනේ. තේරුණාද? ඔව් ස්වාමීන් වහන්සේ. කියුම් බලන තමයි තේරෙන භාෂාවෙන් අනික් කටට මගේ භාෂාවෙන් නැතුව මොකද කරන්න ඕන කියලා. ආනාපානේ නොදින යන මොහොතේ ඒ දෙස වෙනත් කිසි ආනාපානයක් ගැන නැවත යොමු හිත යොමු කරන්නේ නැතුව ඒ දෙසම බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එහෙම ඉඳ ඉඳ පුදුම ගැඹුරකට ගෙනියනවා. ඊට පස්සේ භාවනා පුදුමාකාර ගැඹුරකට ගෙනියනවා. ඒක නතර කරගන්න බැරි වේගයක. ඒ නිසා වැඩි වේලාවක් දුන්නොත් මොකුත් නැහැ. ඒක මේ මණ්ඩි මිදෙනා වාගේ ඔක්කොම කුණු තැම්පත් වෙන්න පටන් ගන්නවා. ආය අවුස ගත්තොත් ආය කැළතෙනවා. කැළතෙන්නේ නැතුව එහෙම වැඩි වේලාවක් ඉන්න දෙන්න ඕන. නිින්දට යන්න ඉඩ තියෙනවා. සැක හුතන්න ඉඩ තියෙනවා. බය හිතෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවේ අනිච්ච දුක්ඛම් භාවනා කරොත් හොඳ නැද්ද කියන හිත තියෙනවා. බුද්ධානුසුති කරොත් හොඳ නැද්ද කියන හිත තියෙනවා. මෛත්‍රී කරොත් নানা ප්‍රකාර කොට පෙරක දෝරුකම් හිත ගේනවා. එකක්වත් නැහැ කියන්න එපා. ඒක අනිවාර්ය වෙන කොම් පැත්තක තියලා මේ උපයා ගන්නලද මේ චිත්තක්ෂණය අරසාකරනද බුදුහාමුදුරුවෝ වගේ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මට ඒක කරලා දෙන්න බෑ. ඒක උඹ ඉගෙන ගනින්. ඒ කමඨාන් සුද්ධ කිරීම මගේ ඉගෙන ගනි. ඒකල පුළුවන් තරම් දහං ගැටයක් දාලා ඕක තැම්පත් කරපන්. ඒකල පුළුවන් තරම් වෙලා ඒ තැම්පතුවට යnderින්ද පුදුම මණ්ඩෙමිදිලක් වෙනවා. අද මම ස්තුතිවන්ත වෙනවා මම මේ ප්‍රශ්න අහන වෙලාවේදී උත්තර දීපේ ගැන අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අවසර ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙය ධර්මදේශනාවට හෝ භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් වේ. ඒත් මේ පිළිබඳව නිවැරදි මතයක් දැනගැනීමට ඔබ වහන්සේගෙන් විමසීම හැර වෙනත් ක්‍රමයක් නැත. මගේ නැගණියගේ මාමණ්ඩිය නියකොස් තුන් මාසයේ දාණයට සති දෙකකට පසුව නැගණිය ඔහුව සිහිනේ සිහිනෙන් දැක ඇත. කයේ පහළ කොටස නිවරති නිර්වතින් පැමිණ ඉහළ කොටසට ඇඳුමක් තිබී ඇත. නැගණිය හා කතාබස් කරමින් සිට ඇයට වරෙන් පහර වැරෙන් පහරක් උරහිසට ගසා ඇත. ඒ මොහොතේ ඇය අවදි වී ඇත. මේ පිළිබඳව ඇය ඉමහත් අසහනයකට පත් වී ඇත. මල ගිය තැනැත්තා ප්‍රේතයෙකු වී ඇයට කරදර කරතැයි ඇය බියෙන් පසු වේ. ඔබ වහන්සේගේ කාරුණිකාව දානයක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේ. ඒ නංගි ඇවිල්ලා කතා කරනවා නම් මම උත්තර දෙනවා. පෙරක දూరుවට උත්තර දීලා වැඩක් නැහැ. මාව විශ්වාස කරන ධම්මජීවහමරෝ කිරුවොත් නම් හරියටම හරි කිසි ගහට ගහින් යන පොල් ගහින් යන වගේ හිතනවනම් උන නංගිය අඬ ගහනින්න මට ඒ කියන්නේ නංගිය නාඩිය ඔය කියන එක නම් අතබල්ලා මට කියන්න බෑ කරුණා කරලා ලෙඩාට ගන්න ලෙඩාගේ නාඩි බලන එක ඉතින් නංගි මං අත ගන්න අත මං අත ගන්නට කැමති නැත්තම් එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නෑ කිරි හොඳාගේ යාළු ගෑණිත් එක්ක බෙහෙත් ගේන්නේ ඊට පස්සේ වෙද මහත්තයා අත අල්ලගෙන ඉන්නවලු උඟාවක් වෙලා බෙහෙත් දීලා සනීපයි ගුණාගුණ බලන්න ගිය වෙලාවදී කිව්වලු වේද මහත්තයා ගුණයි. හැබැයි මේ දරේ නෝනගේ අත අල්ලන්න දෙන්න බෑයි. ඊට පස්සේ කිව්වලු ඔයා නෝනගේ අත අල්ලගන්න මම ඔයාගේ අත අල්ලගෙන බෙහෙත් බොන්නම් කියලා කිරි හොඳා කියලා ලියලා දුන්නා. ඉතින් ඒ නිසා මේ අනුන්ගේ ගුණ කන්දල් ඔළුවේ දාගන්නවා නම් ඒ කරුණාකරලා ඒ මනුස්සයාට කියන්නේ ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා මම ඕනම වෙලාවක් දෙන්නම්. අපිට තේරෙන්නේ නැති මේ සංඥා ශේෂ්ත්‍රයට ගිහිල්ලා අපි කොහොම විසඳන්නද මේ අපිට උනත් විසඳ ගන්න බෑ මේකේ මනෝ විකාරයද මේ හීනක් ගැන කතා කරන්නේ. මතියක් ගැන කතා කරන්නේ කොහෙන් කෙලවර කරන්න අපි ඕවට නෑ දවස ගත කරන්නේ ඕවට නෑ අපි කනගාටු වෙන්නේ අපිට විශේෂ නැති ශේෂ්ත්‍රයක් නේ. ඒ නංගි කතා කරනවා නම් අත කතා කරලා කියදයි නංගිට මටත් තියෙන කන හරහා ගන්න නූරිසර නෙවෙයි ගහන්නේ මං ආවොත් එහෙම. කන හරහා ගහනවා එන්න එපා මේ පැත්තට ආයේ උඹ ගිහිල්ලා මේ මැරිච්ච මම එක නැත්තම් ඕන එකක් එක කරගනි. ඒක නැත්තම් භාවනා කරපන්. භාවනා ගැන අදහසක්වත් නැහැ. පටන් ගන්නකොට කියනවා ධර්මයට සහ භාවනාවට සම්බන්ධ නැහැ කියලා හොඳයි. නමුත් අපි ඉන්නේ කොයි විකාරයකද භාවනා කරන්නේ නැත්තම්. භාවනා කරුවත් ඕවා වෙනවා ඒක වෙනම කතාවක්. ඒතර අපිට හිතා ගන්න පුළුවන් මේ සංඥාව කියන එක ඕනේ දෙයක් ඇති කළම අවල පෙන්වන්න පුළුවන්. අපි ඕවට පේන බලන්න ගියොත් දැනටමත් භූතයක් ඇවිල්ලා වැදිලා ඉවරයි. දැන් අලුතෙන් ආයෙ පෙරෙතෙක් ඇවිල්ලා ගහන්න ඕන පෙරෙතයා ගහලා ඉවරයි. දැනටම දුකේ ඉන්නේ. නතර කරන්න බෑ. නැත්නම් බුදුරජාණන් වහන්සේටත් බෑ. Taman ඉන්නේ Taman හදාගත්ත හීන ලෝකෙක. ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඒ විනෝඩ ඒ විනෝඩ තව කෙනෙක් කතා කරන්න ගියාම ටිග නව කතා. කිසිසේත්ම මූලාශ්‍රයත් එක්ක සම්බන්ධයක් නැහැ. sannivedanayak වෙන්නේ නැහැ. උපබ්‍රංශ කතා කරන්නේ. ඒ නිසා මම මේ කාටද කතා කරන්න කියලා මම දන්නේ නැහැ. මම කියනවා ඒ අදාළ පුද්ගලයාට එන්න කියන්නේ එතකොට අපිට මොකක් හරි මේ දෙමලයක් විසඳ ගන්න පුළුවන් නැත්නම් කවදාකවත් ඉවරක් වෙන්නේ නැමේ තනිය අතින් අපුඩි ගහන්න හදනවා වගේ උලඟට ගහන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා මට මට ඇත්තට මෙහෙම හැකියාවක් ඇත්තේ නැහැ. ප්‍රසිද්ධියෙන් මම කියනවා මට එහෙම හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් මම හිතනවා උරහිසට ගෙචීමේ හැකියාව තියෙනවා. ඒක නම් මට විශ්වාස කරන්න. මොකද හැම වෙලාවෙම මම නිකන් එනකොට හැරමිටියක් කරන් එන්නේ. මොනවාරි කතා කරුවොත් ඈතින් දැති මම ඊයේ කොහෙද චුට්ටන්න ගහන්න ගියා නැද්දකින් මම මැරිලා යන්නේ නැහැ නේ කිව්වා ඊට පස්සේ මම මැරියා ඒක වෙනම කතාවක් අනේ මම බැඳුම් අහන හැටි මම මැරිලා යන්නේ මම උඹ මැරෙනවා කියලා මට ප්‍රශ්නයක් නැහැ මගේ වැඩ කරපන් ඒ නිසා මේ දන්න ශේෂ්ත්‍රයට අත තියන්න මේ පේන ටිකට ඒකට සාපේක්ෂව නම් පුළුවන් අනුමාන කරන්න නොදන්න ශ්‍රේත්‍රයන්ට අඩු ගානේ අදාළ පුද්ගලයාට කතා කරන්න අදාළ පුද්ගලයා ගේන්න මම දන්න මේ අනුකම්පාවෙන් කතා කරන්න කියලා. මට එච්චර වෙලා නැහැ ඒ උනට මම මේ වගේ වෙලාවට කියනවා මේ දිරුදි කතා කරනකොට හරි ලේසි. ඒ නංගි වණ ගහන ඉන්න වෙලාවක මම කතා කරලා බලන්නම්. හැබැයි එදාට ඔය මේ කියන එක නෑ ඉන්න බෑ මැදිහත් වෙන්න. මම නංගිගේ අත බල්ලයි නාඩි බල්ලයි බෙද්දෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආධුනික මා වෙත මෙනෙහි කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි. මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. මම කැමති දැනට තමයි මේ හිටපු දවස් දෙකේ කොහොමද භාවනා කරේ කියලා මට වාක්‍ය දෙකක් කියන්න මට පුළුවන්. එතකොට ඉදිරි තල්ලුව දෙන්න. මෙනෙහි කිරීම කියන්නේ අත්‍යවශ්‍ය අංගයක් නෙවෙයි. ඒ නිසා මේ ලියුපෙකන කැමැතිද ඉඳගත්tාම මම මොකද්ද කරන්නේ? සක්මණේදී මම මොකද්ද කරන්න කියලා තමන් කරපු දේ පිළිබඳව මට වාක්‍ය දෙකක් කියන්න. එතකොට මට කීත හැකි මොකද්ද ඊගාට දෙන්න ඕනේ පාඩම. මිනී කිරීම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඕනනම් විතරක් ඒක අපි වඩුවේ මල්ලක තියෙන වඩු උපකරණයක් වාගේ ආයුධ මල්ලේ තියෙනවා ඒක. මොකද හැම වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ නැහැ. එනිසා දැනට කරන හැටි පැහැදිලි කරොත් මට තේරුම් ගන්න පුළුවන් ඒකට මෙන්න මේ පැත්තෙන් උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසර ස්වාමීන් වහන්සේ මා ආනාපානයේ දෙස බලා සිටියෙමි. පරයන්කේ හිඳගත් සැටියෙම ආනාපානයේ කෙටිවීම ආරම්භ වේ. පසුව හුස්ම නොදැනෙන තත්ත්වයටපත් වී යනු ලබයි. එවිට මා කිසිවක් මෙනෙහි නොකර සතියෙන් ඒ දෙස බලා සිටියෙමි. පසුව විවිධ සිතුවිලි ගලා මැකී යන ආකාරයේ හොඳින් දකිමි. නමුත් එම සිතුවිලි සතියට බාධාාවක් නොවිය. ඉන්පසු කෙටි නින්දවල් වලට වැටමින් ගැස්සී ඇහැරේ. එසේ ඇහැරෙන විට තිබූ සතිය එලෙසටමය. විවිධ රූපෝස්සේ සිත ඇඳී ගියත් හුස්ම තැන්පත් වී තිබූ ස්ථානයට නැවත පැමිණේ. මෙසේ නොබෝ වේලාවකින් පාද කැඩී යන තරම් දැඩි වේදනාවක් හටගත්තේය. වේදනාව ඊටමත් දැඩිය. හුස්ම තැන්පත් වීම එලෙසම. පෙර දින ඉහත වේදනාව අවසන් වන තෙක් දැඩි වීරයකින් බලා සිටියද දැන් එසේ නොමැත. වේදනාව දරා ගැනීමට අපහසුය. මේ නිසා සිත වික්ෂිප්ත වීමට ආරම්භ වේ. ස්වාමින් වහන්සේ මාහට උපදේශක් ලබා දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටි. මුල් කොටස බොහොම විශ්වාසයක් දනවන විදිහට විශ්වාසයෙන් ලියලා තියෙනවා. ඊට පස්සේ මේ වේදනාවක අතුරු සම්බන්ධතාවයක් ඇවිල්ලා ඒ වේදනාව කියලා කියන්නේ හොඳට මතක තියාගන්න නාම රූප ධර්මයක් නෙවෙයි. ආනාපානෙවත් පිම්බි මෑකිලිමත් නෙවෙයි, ධක්මනත් නෙවෙයි. ඒක වෙන විදීමක්. ඒ විදීම ආවට පස්සේ සුඛ වේදනාකාණ පටිගය ආදාවක් ඇති වෙනවා. මේ අනුසයක් ඇති වෙනවා මන අපේ දිගේ. දුක් වේදනාකානම් පටිඝයක් ඇති වෙනවා. ඊට පස්සේ පටිඝය ආවට පස්සේ ඒක හිත වික්ෂිප්ත කරනවා නුරුස්නා ගති පහල කරනවා. ඉතින් සර්වජන් වහන්සේ මෙතනදී දුක නම් දුක බව පිළිගන්නවා. නමුත් ඒ ඒ දුක කෙරෙහි ඇති පටිඝ අනුසය නිසා ඇති වෙන මේ නුරුස්නා ගතිය තමයි වැඩේ දරා ගන්න බැරි මට්ටම් පණිනේ. ඉතින් ඒ නිසා මේක ඇවිල්ලා තියෙන දුක් වේදනාවක් එතකොට තමන්න තියෙන නුරුස්නා ගතියක් එහෙම නැත්නම් අමනාපයක් අන්නේ අමනාපේ දැක ගන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් අර ගන්නවා මගේ හිතේ යටින් දැන් තියෙන්නේ උඩින් වේදනාව දැනුණට ශරීරයට සම්බන්ධ කොහරි වේදනාවක් දැනුණට යටි හිතේ දැන් පටිඝහනුසය වැඩ කරනවා. ඒ පටිඝහනුසය දැක්කේ නැත්තම් මොන්න භාවනාවක්වත් හරියන්නේ මගේ හිතේ දැන් මේක නුරුස්නා ගතියක් ඇතිලා තියෙනවා. ඒක දිගේ බලන්නේ හිටියොත් තමයි තේරෙනවා වේදනාව එකක් ඒක පිටින් ඇතුළට එන එකක් පටිගය කියලා කියන්නේ ඇතුළෙන් පිටතට යන එකක් මෙන්න මේ දෙක එකතු වෙන තැන අපි දකින්නේ පිටින් ඇතුළට එන එක විතරයි මයිලඟ ඇතුලේ තියෙන පටිගයක් ඒක එළියට වැක්කෙනා වෙල අන්නේ දෙක දැනගත්තොත් තමයි තේරෙනවා මේ වේදනාව නොදැරිය හැකි මට්ටමට යන්නේ පටිගය නිසා වේදනාවේ ස්වභාවය නිසා නෙවෙයි. එතකොට තමයි බලන්න දෙයක් තියෙනවා. පිටින් ආපු වේදනාවේ ස්වභාවය තියෙනවා. ඒකට යටින් තියෙන ද්වේෂය. අමනාපේ තියෙනවා යම් වෙලාවක හිතනද ඒක මේකේ වෙලා නැහැ. මේ වේදනාවේ හැමාරේ දැක්කොත් පටිගේ වෙනුවට සතුට පහළ වෙනවා. තිබුණු වේදනාවක් නැතිවීම නිසා ඕනම දුක් වේදනාවේ හැමාරේ තියෙන්නේ සැපක්. හැබැයි ඉවර වෙනකම් බලන්න ඉන්නවා. ඕනම සැප වේදනාවක තියෙන අනේ තිබුණ සැප වේදනාවක් නැති වුණා නේ කියලා දුකක්. ඒක නිසා අර පටි ගහනුසේ අයින් කරලා බැලුවොත් මේ දුක් වේදනාව දැන් මේ වෙලාවේ දරා ගන්න බෑ. යම් හේයකින් දුක් වේදනාව කෙලවරකට පැත්තට ගියොත් ඉවසගෙන හිටියොත් පුදුම සතුටක් එන්න පටන් ගන්නවා මෙච්චර වද දෙමින් තිබුණු වේදනාව කිසිම දෙවන්නේක සම්බන්ධයක් නැතුව කිසිම බේතක් නැතුව කිසිම වෙදෙක් නැතුව ඒක ඒක විසින්ම නැති වෙනවා කියනකොට පුදුම සතුටක් ඇති වෙනවා ලැබෙන සතුට ප්‍රමාණය ඇතිවිච්ච වේදනාව ගැඹුරට සමානයි ඒ වෙන සතුට හැම වෙලාවෙම එන්නේ ඥානයක් පහල කරගෙන. ඒ නිසා විශාල ඥානයක් පහල වෙන ඉස්සලා විශාල වේදනාවක් එනවා. අපි වේදනාව අතරමඟ නතර කරුවොත් ඥානේ නැවිත් යනවා. දරන්න තියෙන හරිය දරලා ඉවරයි. නමුත් ආනිසංස පක්ෂේ නැහැ. ඒ මොකද නොයවසනසක් තියෙන නිසා පටිඝයට යටවීම නිසා ඒ නිසා මේ වේදනාවක් ආපුවාම සැප වේදනාවක් නම් තෘෂ්ණාව පහළ වෙනවා දුක් වේදනාවක් නම් තෘෂ්ණාව නැති නිසා කැමැති දේ නැති නිසා ද්වේෂය පහළ වෙනවා ඒක නිසා ඒ ද්වේෂය පහළ වෙන්නේ ඊට වැඩි සැපක් අපේක්ෂා කරන නිසා ඒ නිසා වේදනාපච්චය තණ්හා දැන් මම මේ විස්තර කරන්න හදන්නේ වේදනාපච්චය පඤ්ඤා කියලා වෙන සිද්ධිය දිහා බලන්න පුළුවන් වේදනාවක් ඇති වෙනකොට යටින් අනුසේ වශයෙන් වැඩ කරන හැටි ඉවර වෙනකම් බලා හිටුව සම්පූර්ණ වෙනස් දෙයක් බාටපත් වෙන හැටි මේකට තමයි වේදය වේදේ කියන්නේ ඥානීය තම නම ප්‍රතිවේද කරනවා කියන්නේ මේක මේක වෙන්නේ දුක් වේදනාව විතරයි ඒකයි මේ දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියලා තියෙන්නේ. තමන්ට තේරෙනවා නම් ඊට වැඩිය වැඩි දුකක් අද විඳගෙන ඉන්න පුළුවන් කියලා ඔච්චර තමයි භාවනාව කියන්නේ. හෙට මතක තියාගන්න ඔයටත් වැඩි වේදනාවක් දරන්න පුළුවන්. අනිත් දවසේ ඔයටත් වැඩි වේදනාවක් පැමිණේවා කියලා ආවොත් හොඳයි කියලා අපේක්ෂා කරන මට්ටමට යනවා. ඒක නෝන්ජල්කමක්වත් කරදරීමක්වත් නෙවෙයි. නිසා දවසින් දවසේ දැනුමට වෙනදට වැඩි වේදනාවක් දරා ගැනීමේ ශක්තියක් තියෙනවයි කියලා දැනෙන්නේ ආනාපානය වගේ අරමුණක් එක්ක වැඩ කරන කෙනාට විතරයි. ඒ නිසා මේක හොඳ දෙයක්. පුළුවන් නම් ඒ වගේ අමනාප වේදනාවක්, දුක් වේදනාවක් ආවම ඒකේ යට තියෙන නුස්නා ගතිය දැක ගන්න පුළුවන් නම් ඒක විශාල ඥානයක්. ඒක මේ ලෑස්ති වෙලා ගිහිල්ලා බලන බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. පෙන්වන්නේම වේදනාවේ තියෙන දරත ගතිය යට තියෙන අනුසය පටිඝානුසය දැක්කොත් වෙන කෙනෙක් ඉන්නේ පෙන්න්නේ නැති වුණාට පටිඝානුසයද නැද්ද කියලා අඳුරන්න පුළුවන් පට ගන්නකොට. එයා හැසිරෙන ස්වරූපෙන් කියන්න පුළුවන් මේ hina වෙලා හිටියට උඩින් මිතුරු යටින් කතුරු. මොකද Taman දැක්කන තියෙන වේදනාවක් ආපුවම Tamanගේ උඩින් එකක් යටින් එකක් වැඩ කරන හැටි. හරියට පොල්තලි වතුරේ දැම්මා වගේ වතුර යට යනවා පොල්තලි ටික උඩට එනවා. ඕන කෙනෙක් හැසිරෙන දිහා බලලා කියන්න පුළුවන් මම හැසිරෙන්නේ මනාපයක් පෙන්වන්නද අමනාපයක් පෙන්වන්නද කියලා. ඒ නිසා අනුන්ට අනුන්ගේ දුක හෝ සැප හඳුනා ගැනීමේ හැකියාව වෙන්නේ Tamanට දුකක් ආපු වෙලාවේදී මේ හිත වැඩ කරන හැටි බලන්න. ඒක භාවනා කරන්න නැති කෙනාට බලන්න බෑ. භාවනා කරන්න නැති එක්කනට බුල්ඩෝසර් එකකට කරා වගේ වේදනාවට ඇඹරෙනවා. භාවනා කරන එකට ඇඹරෙනවා. සමහර වෙලාවට කාගෙන ඉන්නවා. ආන්නේ කාගෙන සිටීමේ ශක්තිය වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා දරා සිටීමේ ශක්තිය ප්‍රතිශක්තිය කියලා ගල්ලියේ ගැහුවත් මරන්න බෑ. විෂ බීජ තැනකට තියෙන තැන ගියත් ලෙඩක් හැදෙන්නෙත් නැහැ. කාට විශ්සුති වුණත් එයාට පිස්සු හැදෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම බලන්නේ මේ මේ හිතේ හැටි. ඒ නිසා හොඳ තැනකට අවිලා තියෙන්නේ ලෑස්ති වෙලා යන්න ආවොත් ඊට පස්සේ නිකම්ම අද්දෙක උසන පරාජය බාර ගන්න එපා. හිතේ වැඩ කරන අනුසය මෙහෙමයි වැඩ කරන්නේ කියන එක දැක ගන්න ඊට පස්සේ තමයි තේරෙනවා. එතකොට වේදනාව කීකරු වෙන ගතියකට එනවා. අවසර ස්වාමීන් වහන්සේ මාහට ලැබුණු අත්දැකීම මෙසේය. මා පර්යංකයේදී මම මෙතන සිටිමි ලෙස සතියෙන් සිටියෙමි. එවිට සිත තැන් තැන්වල දුවන අයුරුත් ඒවා එකිනෙකට ගැටෙන අයුරුත් හරහා මාන්නේ ගොඩ නැගෙන අයුරුත් දුටු වෙමි. නමුත් එම සිතුවිලි තුලින් ඒවා විනිවිද යමින් සතිය පිහිටවීමට හැකි විය. විවිධ බලාපොරොත්තු සහගත සිතිවිලි කඩවීම දුක් වීම බවත් ඒවා ඉටුවීම සතුට බවත් වැටහුණි. සිත අශීලාචාර ලෙස මාන්නය හා රාග සමග ගැටේ. මෙලෙස සිටින විට සතියට කිසිදු බාධාවක් ඇති නොවේ. එම සිතුවිලි ඇති වී නැති වී යනු බව වැටහුණි. එක විට සිරුර තද වී ගල් වී ගියේ. මා ගල් ගැහි සිටියේ. සිරුර අධික බරකින් යුක්ත විය. මෙම තද ගති අවසානයේ දැඩි සැහැල්ලුවක් ඇතිවිය. මෙසේ මාහට ලද අත්දැකීම ආනාපානයෙන් ලද අත්දැකීමක් නොවේ. මෙල මෙල මෙලෙස පර්යංක කීපයකදී තද ගතිය මට දැනි ආනාපානය දෙස බලා නොසිටිමින් ලැබූ මෙම අත්දැකීම පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. මා දවසේ වැඩකටයුතු කරන විටදීද සිරුරෙහි හැසිරීම ඉහත ආකාරයටම දකිමි. අතීතයේ එම සිතුවිලි සමග ආද වෙමින් කටයුතු කළද දැන් එම සිතුවිලි දෙස විමසිල්ලෙන් බලා සිටිමි. නිතර නිතර මෙසේ සිතුවිලි ගැටෙන ආකාරය දකිමි. නමුත් සතියට බාධාාවක් නොවේ. මාහට උපදෙසක් ලබා දෙන මෙන් නමස් පූර්වකව ඉල්ලා සිටිමි. පටන් ගන්නකොට සක්‍රීය ශක්තියක් වශයෙන් තියෙන වායෝ ධාතු ආනාපාන දිහා බැලුවට ਸਰවඥන්සේ හොඳටම දන්නවා ආනාපානේ යම් ප්‍රමාණයකට කීකරු කරගත්තට පස්සේ භාවනා භාවනා විසින්ම පඨවි ධාතුවට තේජෝ ධාතුවට වායෝ ධාතුවට මාරු වෙනවා. ඒක තමයි ස්වභාවික ක්‍රමය. එතකොට මේ තද ගතිය කියලා කියන්නේ ආනාපානෙ පිට එකක් නෙමෙයි මේ කය කියන එකේ තද ගතිය. ආනාපානෙ කියලා කියන්නේ පුම්බන හකුලන ගතිය, කම්පන චංචල ගතිය, දරණ ගතිය. ඉතින් මේකේ භාව ස්වභාව වශයෙන් බැලුවොත් එකක් හොඳට දැනගත්තොත් වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් ටික දකිනකොට වායෝ ධාතුව නටනකම් පාදම සකස් කරලා දෙන්නේ වේදිකාව සකස් කරලා දෙන්නේ පඨවි තේජෝ වායෝ වලින් ආපෝ වලින් ඊගාට පඨවි ධාතුව සෙල්ලම් කරන්න පටන් ගත්තොත් වායෝ ධාතුවයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වේදිකාව සකස් කරලා දෙනවා වේදිකාව නැතුව මේගොල්ලන් නටන්න බෑ එතකොට අපිට පේන්නේ පටවි ධාතුව නටනකොට වායු ධාතුව නැහැ කියලා නෑ. පදනම සකස් කරලා දෙන්නේ ඒකයි. ඒක නිසා ඒ අපි දන්නේ නැතුණාට ආනපන යම් මට්ටමට ගියාට පස්සේ අනික් භාවනා සේරම මේකේ කෙරෙනවා. ඉතින් අපි හිතන්නේ අර ලේබල් එක යටතේ නෙවෙයි උනේ මේ ලේබල් එක යටතේ නෙවෙයි උනාට මේක තමයි ස්වභාවික දේ. ඒ විතරක් නෙවෙයි. හතර මහ භූතයන් විතරක් නෙවෙයි වේදනා සංඥා සංස්කාර ඒක ඒ මිටි තනින් වතුර බැස යනවා ඊට පස්සේ. දිගට මේක අඛණ්ඩව කරගෙන ගියොත් ඔය කවුරුත් ඔය ගියර් මාරු කරන්න ඕනේ ඕනේ භාවනාව ඕනේ වෙලාවට සිද්ධ වෙනවා. ප්‍රශ්නයක් ආවොත් සැකයක් આવොත් ආය මානපාණ්ඩ දාන්න. ප්‍රශ්නයක් නැතුව විශ්වාසයෙන් යනවනම් ඔහොම යන්න දෙන්න. පිටාර ගලාගෙන යනවා වගේ යනවා. සැක තියෙන වෙලාවට අනිශ්චිතතාවය ඇති වෙලාවට විතරක් අපි නැවතත් නිකන් ආනාපාන පොඩ්ඩක් තට්ටු කරලා බලනවා නිකන් උරගා වැලීම සඳහා පමණක්. ඒකයි ආනාපානේ තියෙන අරමුණු කරනවා කියලා කියන්නේ. මූල කර්මස්ථානය කරගන්නවා කියන්නේ ඒකයි. නමුත් ඒක නිසා අනිත්වට එන්න දෙන්නේ නැතුව නෙමෙයි. ආනපානේ පේන තෙක් මානේ තියාන ඔක්කොම භාවනා ටික වෙන්න දෙන්න. බොහොම ඉක්මන් භාවනා එතකොට බොහොම විචිත්‍රයි. විවිධාංගීකරණයයි. ඉතින් ඒකට ලොකු ලෑස්තියක් තියෙනවා. ලොකු යෝගාවචර ගතියක් තියෙනවා. හුඟ දෙනෙක් ගාව ඒක නැහැ. හුඟ දෙනෙක් හිතනවා මේ ආනපාන කියලා එකක්. ඒක නෙවෙයි ආනපාන කියන්නේ ආනපාන යම් මට්ටමකට පිරුණාස උඩලියද්ද වතුර පිරුණාට පස්සේ ඒක 40ද්දට වැක්කිරෙනවනේ. ඒක පිරුණාට පස්සේ ඊගායකට වැක්කිරෙනවනේ. ඒක ස්වභාවයයි. නිසා එකක් පුරුදු කරන්න වැක්කිරන මට්ටමට දෝරේ ගලන මට්ට ඊගාට එයා යන්නේ ස්වභාවික ක්‍රමයට මෙඩිටනින් වතුර යන විදියට නිසා මේක හොඳ ක්‍රමයක් නමුත් කවදාක හිතපු දෙ වෙන්නේ නැහැ මේ කෙනාට මනිදාසෙ කරනකොට වෙන විදිහකට යන්නේ ඒකට විරුද්ධ විරුද්ධ නොවි කරගෙන යන්න පුළුවන් ගතිය තමයි බුද්ධහන බුද්ධහන බුදු බුදුන් කෙරෙහි ඇති සද්ධාව කියන්නේ ඒක නැත්තම් අපි ඕක ඇඟිලි ගහන්න හදන ඇයි මෙහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා ඒ පඬිතකම් ගත්තයි කියලා කියන්නේ ශ්‍රද්ධාව නැහැ ධර්මයේ ශ්‍රද්ධාව නැහැ සංඝයාගේ ශ්‍රද්ධාව නැහැ මේකට ඉඩ දෙනවා නම් දැන් ධර්මයේ විචින් යනවා සතිය තියෙනවා ආය මොකක්වත් නැහැ අම්මා ගොඩකට පොඩි දරුවෙක් වගේ පැලසට ගිය හාවෙක් වගේ තමයි සම්පූර්ණ බුද්ධි විඳින්න පුළුවන් ඒ හරීම අහිංසකයි ඒකට එකම වචනය තියෙන හරීම අහිංසකයි ඒකට භාවනාව ඔය පැහි වෙන්න ගිහිල්ලා අක්කා වෙන්න ගිහිල්ලා අයියා වෙන්න ගිහිල්ලා තමයි ලස්සන අහිංසක භාවනාව ජීවිතේ මල් විහිම්පත්. හිංසා gedirin ගෙනාපු දැනුම තිබ්බොත් බිම හරිම ලේසි භාවනාව. ඔය gedirin ගෙනාපුවා මේකත් එක පටලව ගන්න ගියොත් අර වමාර කන්නා වගේ. ඉතින් එහෙමනම් ඉතින් බඩේ අජීර්ණ වාත පිට වෙනවා උගක් ලෙඩ රෝග එන්න ගන්න. එනිසා මේ සරලකමේට ගියාට පස්සේ නිසි නින්දේකට එහෙමම යන්න දෙන්න. අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ආස්වාස ප්‍රස්වාස මම ආස්වාස ප්‍රස්වාස ලෙස දිගටම මෙනෙහි කරගෙන යෑමේදී වාර 10ක් පමණ කරන විට එහිදී ආස්වාසය ආශ්වාසය ලෙසත් මෙනෙහි කළා ප්‍රස්වාසය ප්‍රස්වාසයත් ලෙස මෙනෙහි කළා නාසිකාග්‍රහයෙන් හුස්ම ඇතුළු වීමේදී කයේ තෙරපීමක් සමග මුළු කයත්ම වාතයෙන් පිරී ගියාසේ තේරුම් ගති. ප්‍රස්වාසයේදී ශරීරයේ තිබූ මානය කායි නාසිකාග්‍රහයෙන් උණුසුම් ව පිට වූ අතර මානේ නෙවෙයි වාතය. පිරී තිබූ වාතය. උණුසුම්ව පිට වූ අතර කයද සැහැල්ලු විය. මෙසේ වහර 10ක් පමණ එම ක්‍රියාව සිදුවීමේදී ක්‍රමයෙන් සැහැල්ලු භාවයටපත් වී ආස්වාස ප්‍රස්වාසයේ නොදැනි ගියාසේ දැනි. කයේ උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය විය. මේ වන විට කයද සැහැල්ලු විය. වැඩබිමේ ඇතිවන ශබ්ද ගැන අවධානයක් නැති වී ගියාසේය. දකුණු නාස්පුඩුවේ මුල පණුවන් නලියන වාසේ දැනින ඔබ වහන්සේ දිනක් මෙවැනි අමතර දේ සාදරයෙන් පිළිගන්නාසේ දැන් වූ නිසා මම ආගන්තුක සිද්ධිය සාදරයෙන් පිළිගෙන මූල කර්මස්ථානයට සතිය තැබූ විට විනාඩි දෙකකින් එම తত্ত্বය නැති වී ගියේ ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී යාම දෙස සතිය තබා ගතියි පසුව නැවත හිසකෙස් අතර සතෙකු නලියන ස්වභාවය ඇති විය. හිස කැසීමට සිත පහළ වුවත් එසේ නොකර ඒ දෙස බලාගෙන සිටි අතර එම తත්වයේද නැති විය. මූල කර්මස්ථානයෙන් සිත බැහැර නොවිය. දැන්ද ආස්වාස ප්‍රස්වාසයේ නොදැනී යන తත්වයට පවතී. ටික වේලාවකින් පසු තිරයකට ඇදී යන වාසේ දැනි දැනින බියක් ඇති නොවිය. දැන් කයත් ආශ්වාස ප්‍රශ්වාසයත් ඇත්තේම නැත. කිසිවක් මතක නැතිව විනාඩි කිහිපයක් ගෙවි ගොස් එකවර ගැස්සී පියවි තත්ත්වයට පත්විය. ඒ සමග මා ආශ්වාස ප්‍රශ්වාසයේද දැනෙන්නට විය. ඒ තුල සතිය තබා ගතිමි. මේ කිසිම විටකදී මා මූල කර්මාස්ථානයෙන් බැහැර නොවිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සැමදා ලැබේවයි ප්‍රාර්ථනා කර. ඒ අන්තිම වාක්‍යය ගත්තොත් යම් වෙලාවක මූල කර්මස්ථානයේ ඉන්නවනම් මතුවෙන සෑම වේදනාවක්ම බෙදකමක් ගුරුකමක් නැතුව නැති වෙනවා. නැති වෙන හැම දුකක්ම කිසිම පිළියමක් නැතුව නැති වෙනවා. ওই නැති වෙනකන් ඉන්නේ නැතුව තමයි ප්‍රශ්න සැක කරන්නේ, බෙහෙත් කරන්නේ, දොස්තරලවස් යන්නේ, පේන බලන්නේ. ඒකේ ස්වභාවයෙන් නැති වෙන දේ. උන්තිවිල් පස්සේ ලෙල නටනවා. ඒක ලිලයි මන්දට වේදාටත් බයින. බෙහෙතරත් බයින. මාත්‍රාටත් බයින. මේ සීල ඇති වෙන සියල්ල නැති වෙන සුළුයි කියලා සබ්බ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක තමයි කොණ්ඩඤ්ඤ සෝවාන්සේ පළවෙනි ධම්මචක්කයේදී තේරුම් ගත්තේ. ඉතින් මෙහෙම ඉන්න කෙනාට තියෙන යම් යම් දේවල් වල අපිට දැක් ගන්න පුළුවන් වේදනාව එනවා වේදනාව යනවා. ඔළුවේ කූඹි කනවා උකුණෝ ඉන්නවා ඒක නැති වෙනවා. ඇඟේ නලියනවා නැති වෙනවා. උණුසුම එනවා නැති වෙනවා. ඒක නැති වෙනවා දකිනකොට පේනවා සම්මන් තරබල ධරි දෙයන්නාන්තේ වගේ කියලා මේ ඔක්කොම නැති වෙලා යනවා නිකම් බැරි කරන්න මේ එකම අරමුණේ ඉන්න එක තමයි. නිසා ඉවසන්නා නිවන් දකි කියනවා නිවන් දකින්න මිසක නිවන නැති එකක් නෙවෙයි. නොදැක්ක දෙයක් දකින්න. ඕනම දෙයක නැති වෙන පැත්ත තමයි Nirodha කියන්නේ Nirodha Satti කියන්නේ. ඒකට ඒක දකින්න නැති අපි මේ වැඩි වේගන යන පැත්තේදීම කලබල කරලා බෙහෙත් හොයන්න හදනවා. පිළියම් කරන්න හදනවා. උත්තර ඉල්ලනවා. අර්ථකතන ඉල්ලනවා. විස්තර ප්‍රචාර දෙන්න හදනවා. මේවට කියනවා ප්‍රපංච කරනවා කියලා. නිසා ওই ඉවසන දේ තව ඩිංගයි. ඉවරනාට පස්සේ ඕක එහෙම නැතින බව දැක්කට පස්සේ මුකොමඩද මේ රණ්ඩු සරුවල් ඊර්ෂියා ක්‍රෝධ මාන ස්වභාවයෙන් ඇති වෙන දෙයක් තමයි ස්වභාවයෙන් නැති වෙන්නේ. අවශ්‍ය කරලා තියෙන එක දිහා බලාගෙන ඉන්න නොදැක්කා වගේ. ඉතින් තා සතියෙන් ඉන්න තාක්කල් බැලුවොත් මොනව ඇති වෙලා නැති වුණත් සතිය කැඩෙන්නේ නැහැ කියලා තේරෙනවා. සතියෙන් ඉන්නකොට මතුවෙන දේ හැම එකම නැති වෙනවා. ඒක න්‍යායය. මොන දේ ඇති වෙලා නැති වුණත් සතිය කැඩෙන්නෙත් නැහැ. සමාධිය කැඩෙන්නෙත් නැහැ. එතකොට අපි කියනවා එයා කල්යාණ පුත්‍රජණෙක් කියලා. තාම ඉවරයක් කරලා නැහැ වැඩේ යාන්ත්‍රණය දන්නවා. ඊට පස්සේ ජීවත් වෙන්න ඕනේ. ඒ ඇති වෙන දේ සියල්ලම පවතිනවා කියන චරිචුරු ගන්න ඉසాత බඳගෙන අඬන කිසි කෙනෙක්ගේ ඇසුරක් පතන් දෙපා. අසත්පුරුසයි කියලා හිතාන ඉතින් කර්මෙට කිට්ටි වෙවිලා ඇගේ වදින්න ඉඩ තියෙනවා. පුළුවන් තරම් ඒගොල්ලන්ගෙන් අයින් වෙලා මේ සත්තු ඔය රිලවිය පැටව හදනවා. පින්නඹුවම් වල කවදාකවත් මම දැකලා නැහැ. දැන් අපේ ගෑණියෙකුට පිට දමයේ කම්බෙනි ගියොත් මේ දවස් කීයක් මේ ක්ලිනික් යන්න ඕනේද? දොස්තරල පොලි මේ ලෑස්ති කරගෙන අනේ මේවා කිව්වට තරහ වෙන්න එපා මේ මම මේ මට හිතෙන හැටි. ඔය බැල්ලිය වදනවා. මෙතන මේ මේ මේකේ යහපැත්තේ ටැංකිය හතන තැන ඊරි වදද්දි ගහක් ඇදගෙන වෙట్లా මැරිලා එක පැටියකට පන ඊරිත් මැරිලා පැටවුත් මැරිලා. මාසික විතර පස්සේ වන්ට වස්ස ගන්ධත්තායි. බලනකොට සමහරු වදමින් ඉන්නවා එකෙක් වදලා ඒත් මැරිලා නඩුත් නැහැ. උසාවි පොතේ ලියවෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ. මෙව්වට ගෙවතර වල ඉන්න ගියාම අම්මේ දැන් දැන් දරුවට හම්බ වෙනකොට නෑ දුවට ළමයි හම්බ වෙනකොට දැන් ආච්චිට ගොඩක් අමාරු. මේ රිට්‍රීට් වලට යන විදියක් නෑ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. ඉතින් මං අහන උඹට තටමනවද? ආච්චි ළමයි හම්බෙන්න තම්පිට අමාරු වෙන්නේ. පිස්සු. ඒ තටමැවෙ නැත්තම් මොකද මොකද වගේ. ඒ මට වෙව්වට ඉල්ල නෑ hina. මට දවසකට ඔය වගේ 10ක් 15ක් අහන්නත් හම්බ වෙනවා. ඕගොල්ලන්ට වැඩිය මට අහන්න හම්බ වෙනවා. අහපු ගමන් මං හිතන්නේ මේ සියල්ල ලෝකෙ සිද්ධ වෙන්නේ ඇති වෙලා නැති වෙන දේවල් වලට මොන්න තරම් ඉසాత බැඳගෙන අඬනවාද මොන්න තරම් අදාළ නැති දේවල් වලට කණපින්දම් ගහනවාද ඉතින් ඒක තමයි මේ නෑකම කියන්නේ ඒක තමයි මේ සහෝදරකම නෑදෑකම් යුතුයකම් අනේ එහෙමනම් ඒකනම් නෑදෑකම ඒකනම් යුතුයකම ඒක නොදකින් නොපතන් නොදෝමකින් මට ඕනේ නෑ ළඟ ඉන්නකොට ඕන දෙයක් අවශ්‍ය වුණා නම් ඒකට සලකන්නේ ඒක වෙනම දෙයක්. ඒක විය යුත්තක් අපේ ඇති. ඒ කරුණාව. මේ අල්ල බදාගෙන මේ කරන දේවල් දිහා බලනකොට ඉබේ ඇතිව ඉබේ නැති වෙන දේවල් වලට කේන්දර බලන හැටි. ඒ නැති වෙනකන් ඉවසන් නැතුව මේක මොකද මේ ආවේ අරක මොකද මේක මොකද කියලා අහන හැටි බලනකොට කෙලස් වලට තියෙන ආශාව තියෙනවා. මේ වේදනාව වලට තියෙන ආශාව තියෙනවා. ධර්මයට එච්චර තටමඬ ඕනේ ධර්මයේ තියෙන අරමුණ දිගේ බලහන් ඉන්න ඕන දේවල් මතුවෙන ඕන දේවල් නැති වෙන ඕන දේවල් මතුවෙන ඕන දේවල් නැති වෙන සත්‍ය කැඩෙන්නේ නැහැ මේ මට හරි අප්සෙට් මේ ගොඩනැගිල්ල හදලා ඉවර වෙයි කියලා මේක දිගටම හැන ගහනවනම් දිගටම සද්ද කරනවනම් ඒ තරමට හොඳයි ඒ නිසා අපි මේ ජීවිතය දිහා බලාගෙන බලන ක්‍රමේ දිහා බලපුවාම අපි මේ ලෝකයා තනතන්න බොරු රංගපෑමක් කරන්නේ. ඇත්තම ප්‍රകൃතියත් අපි යෝග නැහැ. මේ අනුන්ට මේ මට කැක්කුම තියෙනවා මම මෙහෙම කෙනෙක් කියලා කරන්න මේ රංගපෑම නිසා අන්තිමට රිට්ටත් නැහැ හැන්දත් නැහැ ගෙවිලා මැරෙනවා. ඔය එක එක්කත් අපි දිහා බලන්නෙත් නැහැ මරණ මොහොතේ. ඒ නිසා ඒක తాවකාලික පොඩ්ඩක් නතර කරලා මේ මම දැන් මෙතන කියන එකට ගන්න. ඒක තියෙන තාක් අන්තිම ලෙලි දෙන වාක්‍යය ඇත්ත. නැති වෙන හැමදේම ඒ ඒ පද්ධතිය තුලම නැති වෙනවා මොනම ප්‍රතිකර්මයක්වත් ඕන ප්‍රතිකර්ම එපයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන සම්පප්පලාප ටික හිතනද මේ ඉබේ නැති වෙන දේවල් වලට මොන තරම් පොත්පත් ලියනවා මොන තරම් ටෙලිෆෝන් කරනවා මොන තරම් SMS කරනවා මොන තරම් ටෙලි නාට්‍ය හදනවා මේ සේරම ප්‍රපංච සම්පප්පලාව භාවනා කරන එක නරහත් වෙලා නැහැ තව මත එයා දන්නා සතියෙන් හිටියොත් මේ මතුවෙන දේවල් එතනම කපුරු පිච්චුවා වගේ නැති වෙනවා. ආන්න ඒක දැනගත්ත දවසේ අපිට තේරෙනවා මේ නිවන දුකත් එක්කම හටගන්නේ අඳුරන්නේ නැති නිසායි ප්‍රශ්න තියෙන්නේ. අඳුනා ගන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසර ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් පසුව කය සකසාගෙන අවධානය හුස්මට යොමු කර විනාඩි දෙක තුන තරම වේලාවක් තුල සිතත් කයත් සිහින් ලෙස සැහැල්ලු බවට පත්වන බව වැටහි. එකවරම කය පුරා යමක් ගමන් කරන බවක් දැනේ. එය සිසිල් වීමක්ද වැනිය. ඇතැම් විට කිහිප විටක්ද ඇතිවේ. සිතත් කයත් නිසල වූ බවක් වැටහි. භාවනාවේ දිගින් දිගටම රැඳී සිටීමට කැමැත්තක්ද ඇස් ඇරීමේ අපහසුතාවයක්ද දැනේ. ඒ తත්වයේ ඉදිරියට යාමක් නොමැතිව එකතැන සිටින සිටින ගතියක්ද දැනේ. එම తත්වය නිසා කලකිරුණු බවක් නොව මා දිනුවා දිනුවා යන අදහස ඇතිවේ. මේ తත්වයේ දියුණු කර ගැනීමට මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඔය මම මෙතෙක් කියලා කියපු එකක්ම සම්පින්දනය කරනවා. ඕනම තැනක ප්‍රශ්නයක්, සැකයක්, බයක් ඇති වුණොත් මූල කර්මස්ථානේ පොඩ්ඩක් අතගාලා බලන්න. නෑනේ සැකයක් නැහැ ප්‍රශ්නයක් නැහැ බයක් නැත්නම් ඔය ඇවිල්ලා තියෙනක හොඳ මේක. එහෙම යන්න දෙන්න. සැක තියෙනවා නම් විතරයි අපි අර මූල කර්මත්තට පොඩ්ඩක් අත ගාලා මේ සැක අරගන්න. ඒකටයි මේ කය පාවිච්චි කරන, ඒකටයි ආනාපාන පාවිච්චි කරන, ඒකටයි වම දකුණ පාවිච්චි කරන්නේ. ඒක භාවනාව පැතිරෙන්න ගත්තනම් භාවනාව විවිධාංගීකරණය වෙන්න ගත්තනම් තමන්න තේරෙන ඕන වෙලාවක යන්න පුළුවන් කියලා මූල කර්මත්තාන්න එහෙනම් සම්පූර්ණ මේකට මේ කඩදොර ඇරලා දෝරේ ගලන්න අරන එක තමයි කරන්නේ. ඒක තමයි අපි ළඟ තිබිය යුතු සෙල්ලක්කාරකම. ඒක තමයි යෝගාවචරය කියලා කියන්නේ. අවසර ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරංකේ කයහා සිත සංවර කොටගෙන විනාඩියකින් පමණ කොඳුන ආරටිය දිගේ ගමන් කරන වේදනාවක් දැනේ. ඒ දිස සිත් යොමු කර සිටින විට ක්‍රමයෙන් වේදනාව අඩු අඩු වූ බව දැනේ. ඊළඟ විනාඩි දෙක තුනකින් පමණ ආශ්වාස ප්‍රශ්වාසය සෙමින් නමුත් පැහැදිලිව විඳිමින් සිටියේ. එය අතරතුර දිග හුස්මක් දිග ප්‍රශ්වාසයක් ඇතිවන බවක් දැනියයි. මෙම දිග හුස්ම ගැනීමේ ආරම්භයත් මැදත් අගත් දැනී යන අතර ප්‍රශ්වාසයේ පටන් ගැනීමේදී අපහසු තද ගතියක් දැනෙන අයුරු වාර 4ක් 5ක් පමණ නිරීක්ෂණය කළේ. මෙය තවත් පැහැදිලිව බලා සිටින විට එම දිග ප්‍රස්වාසයේ අගහා ඊළඟට ඇතිවන ආස්වාසයේ මුල කලින් දැනුණු පරිදි අපහසු වහා තද බව දැනී යයි. කෙටි හුස්ම ගැනීම හෙලීමේදී මෙවැන්නක් නොදැනි. ආස්වාස ප්‍රස්වාසයේ අතරද බොහෝ විට දැනී යයි. ස්වාමින් වහන්සේ මේ தত্ত্বය ගැන අනුකම්පාවෙන් පැහැදිලි කරන දෙස ඉල්ලා සිටිනවා. රචනයේ සම්පූර්ණ උඩ යටකරු මාරු වෙලා තියෙන්නේ. ඔය අන්තිමට කියන ත්‍රිකෙන් පටන් ගත්තන රචනේ හරි. හොඳටම ආනපනේ වැටෙන වෙලාවේ විස්තර ටික කියන්නේ. ඊට ඉස්සලා කොන්ද රිදුනා, බඩ එකක්මක් ආවා. ඒ ඔක්කොම අර තොරතුරු මුස්පෙන්තු කරනවා. ඉදිරිපත් කිරීම පිලුණු කරනවා. ඇඹුල් බත්තේ ඉස්සරහට දානවා. තොරතුරු ටික තියෙනවා. ඉදිරිපත් කරලා තියෙන ස්වරූපේ වැරදි. නිසා යම් වෙලාවක මූල කර්මස්ථානයේ මුදුන්පත් වුණාද එතනින් පටන් ගන්න. පටන් ගන්න පස්සේ ලියන්නේ මම මෙතෙන් එන්න ඉස්සෙල්ලා නම් මට කොන් දෙකක් වමක් තිබුණා. ඒකට ඒක අප්‍රධාන දෙයක් වෙනවනේ. දැන් මේක අර වැදගත් නැති මොකක්ද ඒක ප්‍රධාන තැන දාලා තිනවා. ඒ නිසා මතක තියාගන්න ඒ කලේ ලියන්න පටන් ගත්තට පස්සේ ආනපනේ ඌතරම් විතර බලතයි. ඒ ඉස්සෙල්ලාම තියෙන ආනපනේ මොන්න දහංගට දාලා හරි යාලු කරගන්න. යාලු කළ මූණට මූණ දාගෙන ඉඳ ගියාම ඔක්කොම තොරතුරු පේනවා. එතෙන්ට යන්නේ ඉස්සෙල්ලා මේ කය සතපන්න ඕනේ, වේදනාව නැති කරගන්න ඕනේ, හිතවින් නැති කරගන්න ඒව කවුරුත් කරන දේ. ඒව නොලියන්න කියනවත් නෙවෙයි ඒක රචනයේ අන්තිමටම දාන්න. ඔය මුලින්ම අන්තිමටම ලියන්න කියන මුලින් ලියලා මේක ඉදිරිපත් කරා නම් කමඨාන් සුද්ධ කරන්න දෙයක් නැහැ. හැමදාම ඔක 3-4 සැරයක් කරනකොට මේ ශිල්පේ මේ ක්‍රමවේදය අල්ලා ගන්නවා. කරුණු ඇත්ත ඉදිරිපත් වෙන්නේ නැත්නම් ওই ක්‍රමයට වෙන්නේ නැති නමුත් ඉදිරිපත් කරනකොට රචනය සෑකී සංඥාවෙන් ඉදිරිපත් කරා. ඒකට අපේ ජීවිතේ සම්පූර්ණ ආකල්ප වෙනස් වෙනවා. කනපින්දම් කියන්න මෙපා. මොන්නම හේතුවක් නිසාවත් කියන්න එපා මේ පරිසරයත් කෙලසෙනවා. මූ දේවිය ගෙට එනවා. සිරි දේවිය පැනලා යනවා. ඉතින් මොන අමාරුකම හරි කරන්න හොඳ ටික කියලා පටන් අරගත්තොත් හරි ගිය ටික සිරි දේවිය ගෙට එනවා. මූ දේවිය පිටිපස්සට යනවා. ඒක නිසා දෙන්න එපා. කෙලස් වලට ඉඩ දෙන්න එපා. මේ මාරයට ඉඩ දෙන්න එපා. මූ දේවියට ඉඩ දෙන්න එපා. ලියනකොටම මතක තියාගන්න කමඨාන් සුද්ධ කිරීමේ කොලේ අරගෙන අරමුණ මේමයි මෙනෙහි කිරීමේ මේමයි වැටුනේ මේමයි. හොඳම වැටුණු ටික ලියන්න ඒ ටික ලියලි වුණාට පස්සේ ඉවරයි. ඉතින් ඒක අපිට ගණන් සර් කියලා දුන්නේ ප්‍රශ්න පත්‍රය අතර ගත්තට පස්සේ විභාගෙට ගිහිල්ලා ලේසිම ගාන කරන්න සතුටි. ඒන විශ්වාසයෙන් ඊගාව ගාන කරන්න. අන්තිමට කොහොමඩක්වත් ලකුණු ලැබෙන අමාරුම ගාන පටන් ගන්න එපා. එතකොට ඒක වැරදුනාට පස්සේ හිස අවුල් වුණාම ගණන් මුළු පත්‍රයම උස්පේන්තුර ගහන. එතන හොඳට ගණන් පත්‍රය කියවලා ලේසිම ගානෙන් පටන් ගන්න. ඒක පහසු තැනින් පටන් ගන්න කියන මූල ධර්මයක් විපස්සනාවේ තියෙන. අපි එහෙම නෙවෙයි අං සංකීර්ණව තැනින් පටන් ගන්න හදනවා. ඉතින් ඊට පස්සේ හුස්ම කට ගන්න හම්බ වෙන්නේ අඩුම වතුර තැනින් බහින්න දොලට. ඒකට තමයි තොට කියලා කියන්නේ. තීර්ථකය කියලා කියන්නේ. ඒ ක්‍රමයෙන් අතුරට යනකොට ඕන දෙයකට පුරුදු වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරිපත් කිරීමේ ක්‍රමය විතරයි වැරද්ද. මේක නැවත නැවත කරනකොට අත්දැකීම හරියයි කියලා කියන්න පුළුවන්. අවසර ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සතිය සතිය පිහිටවා ගත හැකි නම් වම දකුණ පමණක් මෙනෙහි කිරීම පමණක් ප්‍රමාණ වේද පහදා දෙන්න. ඔසවනවා, ගෙනියනවා, තබනවා යන පියවරද අපහසු කාර්යයක් නොවේ. මේ කියපු කෙනාට මේ දැන් මේ එනකොට මම උත්තර නොදුන්නා තේරෙනවා කියලා හිතෙන්නේ නැත්නම් කියලාම ඒකටම උත්තර දෙන්න ඕනේ කියලා හිතෙන්නේ. කැමැතිද ප්‍රශ්න ලියපේකනා දැන් මෙතෙක් වෙලා අපි සාකච්ඡා කරපු එකෙම 10 15 සැරයක් කියන්න හදපෙකේ හැටියට මෙනේ කිරීමද වැදගත් කියන්නේ සතියේද වැදගත් වෙන්නේ. ඒමනම් මෙනේ නොකරා හෝ මෙනේ කරා හෝ බබා බුදියන එක නම් වැදගත් වෙන්නේ කකුල් දෙක හොල්ලෝල්ලන් නැලවිලි කවි කියනද කකුල් දෙක හොල්ලන්නේ නැතුව නැලවිලි කවි කියනද නැලවිලි හෙල්ලිලා දෙකම නැතුව ඉන්නවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ බබා බුදිය ගන්න බුදි. අනේ බබා බුදිය ගත බුදිය ගත්තම මොකද කකුල් දෙක හොල්ලන්න බැරි වුණානේ කියලා අම්මන් හන්න ගත්තොත් අනේ බබා නිින්ද ගියාම නැලවිලි කවි කියා ගන්න බැරි වුණා නේද කියලා ඉතින් අම්මා නලවන්න වෙන නැලවිලි කවියක් කියන්නේ. ඔය තමයි උගන්වීමේ අපේ අධ්‍යාපන ක්‍රමේ තියෙන වැරද්ද. අපි මේ මේ ක්‍රමවේදේ නගලන මිසක ප්‍රතිඵලය බලන්නේ නැහැ. ප්‍රතිඵලය ලැබිලා තියෙද්දි මේ පොවන්න හදනවා වක්රන්න හදනවා. ඉතින් හිතන්න අපි අපිට නිතර එක දිගට එකතු වෙලා භාවනා කරන්න හම්බුනේ නැත්තම් කඩින් කඩ භාවනා කරන අපි මේ වගේ ධර්මයක් කවදා තේරුම් ගනීද කියලා. ඉඳගෙන එක තැනකම තියාන ගහලා බැනලා දඬුවම් කෙරුවොත් විතර ඩිංගිත්තක් අපි විප්ලවීය හිතන්න පටන් ගන්නවා. අපිට ඕන කරන්නේ සතිය නෑ. බලලා මැට්ටෙන් වුණාමකෝ මීවල්නවා. සතිය පිටවා ගන්න එක තමයි කරන්න ඕන. ඔව් එතකොට ප්‍රශ්නේ ආවි දැන් ප්‍රශ්නේ ආවි කොහමද? ආන ආන මේ සක්මනේ සවිස්තර බලන එකට වඩා සතිය පිටව ගන්න පුළුවන් නම් ඒක කළ යුතුයි කියලා. ඔය ඒක සඳහා සවිස්තරව කෙරුවත් සංක්ෂිප්තව කෙරුවත් ඒක තව අවස්ථාවක් හැටියට තමයි කරන්න ඕන. මතක තියාගන්න ඕන කොච්චර වෙලා සතිය අර ධක්මනත් එක පිහිටනවාද පිහිටීම වැඩිවීම සඳහා කළ යුත්තක් කරන්න කියනවා මිසක් ඉක්ම ඉක්මන මෙනෙහි කරන්න නැත්නම් මෙනෙහි නොකර ඉන්න කියන දේවල් ඉස්සර කරන්න එපා. අපි සතිය වැඩි කරන්නනේ හදන්නේ. පරියන්කෙත් එච්චරයි. ඒ දින්දා වැඩවලත් එච්චරයි. ක්‍රමවේදය නෙමෙයි අපි අවබෝධයක් තියෙන්න ඕනේ මේ කොහටද යන්න හදන්නේ කියලා. ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරන කියන්නේ ඕකමයි. හොඳයි අපි ඒක නිසා නෝ ඊගාපස්. අවසර ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට ආස්වාසයේ අග සහ ප්‍රස්වාසයේ මුල හඳුනා ගැනීම සඳහා ආස්වාසය කරන විට එක දෙක වශයෙන් ගණන් කරමින් ඒ සමගම ප්‍රස්වාසයේ පටන් ගැනීම එක දෙක වශයෙන් ගණන් කර වෙන් කර ගත්ෙමි. මෙසේ කිරීම සුදුසුදයි පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා. මේකත් ඒ වගේම ප්‍රශ්නයක්. ඉතින් කැමැති දේ ප්‍රශ්නේ මේ ඉදිරිපත් කරේ කරනට ඇත්තට මේක ප්‍රශ්නයක්ද නැත්නම් මේ මෙතේ සාකච්ඡා කරපේකෙන් Tamanට ඉඟි ලැබිලාද තියෙන්නේ? මම උත්තර දෙන්න නැතුව පිටසන් ගන්න පුළුවන්. කැමැතිද ප්‍රශ්න ලියපු එකන ඉදිරිපත් වෙන්න? මුල් ප්‍රශ්න දෙකේදී මම පැහැදිලි වශයෙන්ම මතක් කරා ওই විස්තර විභාග මොකුත් එපා ඉන්න ඉරියව්වට ගිහිල්ලා ආනපනේ මතු කරගෙන ආනපනේ හොඳට යාළු වෙනකන් කටයුතු කරන්න එතකොට තමයි යාගේ අංගපසංග ඔක්කොම බලා ගන්න පුළුවන් වෙන්නේ. පටන් ගන්නකොටම ওই විස්තර වලින් පටන් ගන්නවා කියන්නේම කවදාකවත් හරියන වැඩක් නෙවෙයි. ඒ නිසා අනුපූර්ව පිළිවෙලට යන්න. ඒ නැත්තම් මේකේ මුල් දීපු ප්‍රශ්න දෙකට තුරට දීපු උත්තර තමන් ඒක ග්‍රහණය කරගන්න. එහෙම නැත්නම් හැම එකනාටම එක එක එක කියන්න ගියාම ඉවරයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ මට තියෙන ආනිසංසෙ. නමුත් මම දන්නවා එයාටම උත්තර දුන්නේ නැත්නම් හිතටමදි. නමුත් මතක තියානින්න එක කරලා දෙකට යන දෙක කරලා තුනට යන මේ ඉලක්කම් ගණන් ක්‍රමයකයි අන්තිම බලන්න හදනවයි කියලා කියන්නේ ආනාපානේ හොද්දටම දැක්කට පස්සේ තමයි අන්තිම පේන්නේ. ආනාපානේ බලන්නේ නැතුව කොහේ අන්තිමම බලන්නේ? ඒ නිසා මේ මුල් ප්‍රශ්න දෙකෙන් පරිමහ ගන්නයි කියලා මං ඉල්ලා හිටියා. අවසරයි ලිඛිත ප්‍රශ්න. හොඳයි අපි පැයකුත් විනාඩි 20ක් විතර අරගෙන තිනවා. සැසිවාරේ સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි වෙන අවස්ථාව හැටියට කිව යුතු විශේෂ කාරණාවක් තියෙනවා නම් අපි වෙලා ගන්නවා. එහෙම නැත්නම් අපි මෙතනින් සැසිවාරේ නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.